මේ සඳහා පොත් පෙරලා බලන්න කැමති ඇත්තෝ දීකනිකායේ අවසාන සූත්‍රය බැලුවොත් ඒක දසුත්තර සූත්‍රය වශයෙන් දක් ගන්න පුළුවන්. ඒක දේශකයන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි සඳහන් කරපු විදිහට. ඒකෙදී ඊට ඉස්සලා එකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තුනේ ප්‍රශ්න ඇතපු ශිරිතට අනුව සාරිපුත්තු ස්වාමීන් මේ හතරේ කාරණා පිළිබඳව විස්තර කිරීම සඳහා ආරම්භය ලබා ගන්නේ පළවෙනි ප්‍රශ්නය ඛතමේ චත්තාරෝ ධම්මා බහුකාරා යම් කෙනෙකුට දැනගන්න ඕනේ නම් Tamanට උඟාක් උදව් කරන කාරණා හතර මොනවද කියලා එවැනි ප්‍රශ්නයක් Tamanට මතුනොත් ඒකට උත්තර දෙන්නේ කොහොමද කියන එකයි මේ සාරිපුත්‍ර සාංශේ මේ අපට පෙන්ලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට චක්‍ර හතරක් වැඩ කරනවා නැත්නම් එකින් එකට එකින් එකට එකින් එකට කර කැවෙන කස කැවෙන ධර්ම પરම්පරාවක් විතර පේනවා. ඒ ධර්මපරාව කරකිනවා නම් પરම්පරාව කරකිනවා නම් නිතරම එකින් එකට එකින් එකට උපනිශ්‍රේ සම්පත්තිය දෙමින් නැත්තම් තල්ලු කරමින් එන්නේ එන්නේ කස කැවෙනවා. ඒකේ පළවෙනිම එක තමයි අචරූපදේශ වාසෝච. තමන් පින් ඇති බිමක වාතය කරන්නේ කිව්වයිට ගැළපෙන ප්‍රතිරූප තැනක ඉන්නවා කියන එක. ඉතින් මොන වැඩේට ප්‍රතිරූපද මොන වැඩේට වාසිදායකද කියන එක තමයි අපි අතර තියෙන මේ පෘ탁 පෘ탁 කියලා කියන්නේ අපි එක එක ණය මේ භූමියේ තෝරන්නේ එක එක වාසි සඳහා. එක එකක් නිකන් ඉඩමක් ගන්න ගියාම එච්චර සල්ලි ගාණක් යට කරලා කෙනෙක් ආවට ගියට කරන්න ඒක වාස්තු විද්‍යාව කියනවා. ඉතින් নানা ප්‍රපැත්තෙන් Tamanට වාසිය පිනිස, උපකාර පිනිස ඉඩම් ගන්නවා. ඉඩම් ගත්තට ඒ ගන්න ඉදමක් ගැනීමක නැත්නම් ඉදමක වාසියක් තෝරගන්නකොට රටක දේශික වාසියක් තෝරගන්නකොට උදාත්ම උපකාර වෙන ධර්මයෙන් දැනගන්න ඔය වාස්තු විද්‍යාවෙන්වත් දේශපාලනඥයෙකුටවත් ආර්ථික විශේෂඥයෙකුටවත් සමාජ විද්‍යාඥයෙකුට තේරෙන්නේ නැහැ. ඔක්කොම දන්න කෙනා තමයි සරුවත් යනවා. ඉතින් මේ සාරිපුත්‍ර සාංශේ සර්වඥාන්සේගේ දැනුම් අධිකාරිය තමයි මේ ඉදිරිපත් කරන්නේ. පචරූප දේශ වාසයක් කියලා කියන්නේ භාවීතබ්බ ධර්ම වලට වැඩි යුතු ධර්ම වලට ගැළපෙන තැන. මොනවද වැඩි යුතු ධර්ම? ඊගාවට ඔය දසුත්තර සූත්‍රය අහන ප්‍රශ්න තමයි කතමී චත්තාරෝ ධම්මා බහුකාරා කියලා හුවට පස්සේ කතමී චත්තාරෝ ධම්මා භාවේතබ්බා ජීවිතේක වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා අහනවා ඒකට කියනවා සතර සතිපට්ඨාන. ඉතින් යම් භූමියක් වඩාත්ම උපකාර වෙනවා නම් මොකටද සතර සතිපට්ඨානේ වඩන්න ඒක තමයි පතිරූප දේශ වාතය කියලා කියන්නේ. ඉතින් අපි මෙතෙක් කලොත් ඉඩම් පිළිබඳව ආසාව තිබුණා. ඒක තමයි ගොඩාක්ම භූපාල කියලා කියන රජුරණ කියන නමක් වැඩිම ඉඩම් පාලනය කරන එක රජුරු අද ලෝකේ එහෙමයි. ඊට පස්සේ රජුරණ ඉඳන් දෙන්නේ ඉඩම් වලින් තමයි. නිකන් නියංගම් හම්බ වෙනවා. ඒ නෙමෙයි නැත්නම් අපි පර්චේස් දෙකක් තුනක් අරගෙන ගියක් හදනවා. ඒ හදන හැම එකකදීම ඒ ඒ ඉන්න තෝරගන්න ඉඩමේ ගැළපෙන බව ප්‍රතිරූප භාවය අපි තෝරනකොට මොකියට අදාළවද කියලා බැලුවොත් කිසිම කෙනෙකුට ඇහක් නැති බවක් නම් ඇහක් ඇති බවක් නම් පේන්නේ නැහැ. අන්ධයි කිව්වහම කිලෝරක් නැහැ අන්ධ. ඒ අපි රටකට ගිහිල්ලා නගරයකට ගිහිල්ලා වැඩිම ඉඩම් ගණන් තැන කොහෙද කියලා බැලුවොත් ඒක වැඩිම වාතය දූෂණය වෙච්ච තැන වතුර සම්පූර්ණ දූෂණය වෙච්ච එක, ශබ්ද දූෂණය වැඩිම කාමේ වැඩිම තියෙන තැන පුදුමාකාර ආකර්ෂණයක් තියෙන එක. වැඩිම සද්ද තියෙන, වැඩිම වාතයේ දූෂණය වෙච්ච, වැඩිම කාමේ තියෙන, වැඩිම මේ මේ සමාජ රෝග වැඩි, හොරකම් වැඩි, ඒවට තමයි ඇදලා යන්නේ. ඉතින් තෝරන්නේ පොඩි මිනිස්සුනේ හොද්දට සල්ලි තියෙන, හොද්දට මේ ආවාද උපදෙස් අරගෙන තමයි තෝරන්නේ. නම් ඒ කියන්නේ ඒ කෙනා දන්නේ ඒ තමන් වසන තැන මොකේට ගැලවෙන බවෙන්ද බලන්න ඕනේ. Tamanට උපකාරක ධර්ම මොකද්ද කියලා බලන්න දන්නේ. හැබැයි ඒ නිසා අපිට වෙන විද්‍යාවක් තියෙනවා, විශ්යක් තියෙනවා. අපි ඒව හරියට ගණන් ගන්නවා. නමුත් වඩාත් උපකාරක ධර්ම දන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වගේ වෙලාවක මේ අමුදරුවන් අතහැරලා ඇවිල්ලා සිල් අරගෙන බණ භාවනා කරන ගමන් හිතට මේ සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේවල් හිතට දැම්මොත් සමහරුකේ තේරුම් ගන්න අමාරුයි නමුත් අර කාම ලෝකේ ඉන්නකොට නම් කොහොමඩක්වත් බෑ. කිසිම විදියකට මේකට නැමියාවක් එන්නේ නැහැ. නමුත් මේ වගේ වෙලාවක සමහර විටක තේරුම් ගන්න පුළුවන් හේතු කාරණා සහිතව. ඒ නිසා සතර සතිපට්ඨානේ වඩන්න හොඳම භූමිය තමයි ප්‍රතිරූප දේශී කියලා කියන්නේ. ඒකයි අපි අර දේශනාවේදී මතු කරගත්තේ යම් භූමියක සතිය වැඩෙනවනම් එත ඒකාග්‍ර වෙනවනම් ආශෝ ධර්ම පහ වෙනවනම් අරියත් මාර්ගයට පෑදෙනවනම් ඒ භූමිය අතහැරලා දාන්න එපා. යම් භූමියක ඉන්නකොට සතර සතිපට්ඨාන වැඩෙන්නේ නැත්නම් කෙලෙස් අඩු වෙන්නේ නැත්නම් තමන්ට අරියත් මාර්ගයට පාර පෙන්නේ නැත්නම් ආශ්‍රෝක්ෂය කරවෙන්නේ නැත්නම් ඒ භූමිය අතහැරලා දාන්න. ඒකේ සිව්පසිය තිබුණත් නැතත් අතහැරලා දාන්න. අර කලින් කියපු සතිය වැඩෙන තැන තියෙනවනම් සිව්පසේ තිබුණත් පහසුකම් තිබුණත් නැතත් ඒක නැදිලා ඉන්නේ කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. ඉතින් ඒකට අපිට වාස්තු විද්‍යාකාර ඕනේ නැහැ. අපිට මේ කාගවත් ඉඩම් වැලියුේෂන් එකක් මේ taksiruකාරය ඕනේ නැහැ. ඒ ඉදමට ගියාට පස්සේ සතිය වැඩිනව නැද්ද කියලා බලන්න අනුන් යවලත් බෑ. කවුරක්වත් යවලා ඒජන්ත කෙනෙක් යවලා කරන්නත් බෑ. ඉතින් අපි අද තියෙන ක්‍රමත් එක්ක බලනකොට මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කළ සාරිපුත්‍ර සාංශේ ඉදිරිපත් කරන මේ ක්‍රමය අපි මෙතෙක්කල් ඇහැ ගැහුනේත් නැහැ කනට ආවෙත් නැහැ කරගෙන ගියා. නමුත් ආපු වෙලාවක් කියලා මේ වගේ තැනකදී ඒකෙදී ඒක උරගා බලන්න පුළුවන්ද? මැරෙන්නේ ඉතලා මේක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්ද කියලා බලන එක ජාතියක් ආගමක් ආරාධනමක් ඇති වැඩක් නෙවෙයි. ඒ භූමියේ වාඩි වෙලා ඒ භූමියේ දක්පම් කරනකොට සතිය පිහිටනවා නම් සතිය ගැන උපදේශ ලැබෙනවා නම් වැඩෙනවා නම් කෙලස් කැපෙනවා නම් ආශ්‍රවයන් ඡේ වෙන ගතියක් පේනවා නම් ප්‍රතිපදා විදිහට යනවා පේනවා නම් ප්‍රතිරූප දේශේ. ඒ නිසා ප්‍රතිරූප දේශේ Taman තමයි ධාතික කරන්නේ. ප්‍රතිරූප දේශයට අනුව තමන්ගේ සතිය තමයි සාතික වෙන්නේ. ඉතින් මේක මොකක් වැදගත් සතිය ආරම්භ කරන යෝගාවචරය. ආරම්භක යෝගාවචරයට මේ පරිසරේ පහසුකම් නැතුව පටන් ගන්න ගියොත් කුස්සියක ශල්‍ය කර්මයක් කරන්න ගියා වගේ ශල්‍ය කර්මයක් කරන්න නම් ඒකට ශල්‍යාගාරයක් ඕනේ තාම වැදගත්. ඒ වගේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිරූපදේශයක් ගැන අපි හොඳ තක්ෂීරුවක් තියාගෙන ඉන්න ඕනේ. ඒකේ තව පැත්තක් තමයි ප්‍රතිරූපදේශක ඉඳගෙනත් දන්නේ නැති ඇත්ත තමයි අපිට පේන්න හම්බෙන්නේ මොකද බහුකාර කියලා කියන වචනය තෝරන්නේ මොකියට බහුකාරද කියලා දන්නේ නැහැ. මේ සතිය තමයි මෙතන මුල් වෙන්නේ කියන එක තමයි දේශනාවේ අවධානයට අපි ඊ මතක් කරගත්තේ. ඒ නිසා අපි උත්සාහ කළා බැලුවොත් අපි ඉන්න තැන පිම්බිමත්ද මංගල භූමියක්ද භද්‍ර තැනක්ද කියලා සතිය සම්බන්ධව දැනගන්න පුළුවන් තැන වැඩෙන තැන තමයි ගන්න තියෙන්නේ. ඒ පදනමේ ඉඳගෙන නැත්නම් මේ චක්‍ර හතරේ පළවෙනි මේ සතියේට සතිපට්ඨානෙට ප්‍රතිරූප දේශී බව දැනගෙන දෙවෙනි කාරණාව පෙන්වන්නේ සත්පුරුෂ සත්පුරුෂ උපනිසය. සත්පුරුෂයෙක් යටතේ වාසය කරන්න හම්බෙන්න ඕන. සත්පුරුෂෙක් නොලැබුණොත් මේ කියන විදිහට උපකාරක ධර්ම ලැබෙන්නේ නැහැ. ඒක නිසා හරියටම මේ ප්‍රතිරූප දේශය හොයනා වගේම කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියලා තේරුම් ගන්න එක අපේ හිතෙන් තරම් ලේසි නෑ. අපි එහෙම සත්පුරුෂයා අසත්පුරුෂයා පිළිබඳව තක්සීරු කරන දන්නේ නැතුව ලෝකෙ දිහා බැලුවොත් අපිට පේන්නේ අත්තම්මලා මුත්තම්මලා හිිර කාලට වැඩිය අම්මලා තාත්තලා ඉන්න කාලේ සත්පුරුෂකම අඩු වෙලා. උන්දලේ කාලේ ඉඳලා අපේ කාලට යන තවත් අඩු වෙලා. අපේ දුවා දරුවන්ට යනකොට තවත් අඩු වෙයි. ඉතින් එන්න එන්න එන්න මේක පිරිහෙන ගතියක් තමයි ජනමාධ්‍යයෙන් පෙන්වන්න හදන්නේ, රජයන්ගේ පෙන්වන්න හදන්නේ, දේශපාලන තුරුපකාරෝ පෙන්වන්න හදන්නේ. මේ ලෝකේ සත්පුරුෂයන් දුරුවන් වේගන දුරුවන් වේගන යනවායි කියලා. ඒක නිසා ඒක මේ අදහසත් පිළිගන්න කර්ම නිසා කර්මඵලයක් පිළිගන්න කෙනෙක් මතක් කරනවා. අපි මේ ජීවිතයේ බණ භාවනා වෙනුවට ගොඩාක් පින්කම් කෙරුවොත් දාන ආදී කටයුතු, සීලාදී කටයුතු කළොත් අපිට සමහර විටක මේ මනුෂ්‍යත්ව භාවයක් ලබන ආත්ම ලැබෙන්න පුළුවන්. අපි දන්න මේ බුද්ධ ආගමේ හැටියට අපි ඊගා මනුස්සාත්ම භාවයේ ලැබ ලැබිලා අපි ඉපදෙන්න වෙන්නේ අපේ මිනිබිරියගේ බඩේනේ. ඒ මිනිබිරිය ගාවට යනකොට ওই සත්පුරුෂ ධර්ම දුරුවන් වෙලා නම් අපිට මෙහෙමවත් ඉඩක් හම්බ වෙයිද? අපි ඔක්කොම ප්‍රාර්ථනා ඉස්සුලා දාන ආදී කටයුතු සම්පූර්ණලා තීලා ආදී කටයුතු සම්පූර්ණලා මනුස්සාත්ම භාවයක් ලැබුණත් ඊගාට උපදින්න වෙන්නේ පිරිහිච්ච බයලජ්ජ සහිත පිරිහිච්ච මේ සත්පුරුෂ ධර්ම ඇති විරිහිච්ච සද්ධර්මයේ තියෙන තැනක. ඒක නිසා මේ හම්බිලා තියෙන අවස්ථාව දිහා බැලුවොත් තවත් පාටියක් අපිට ස්තුතිවන්ත වෙනවා මේ පිම්බීම. යතිම් බලනකොට තව දුරටත් පස්සට දාන්න වෙලාවක් නැහැ. වහවහ මේ කටයුතු කරගන්න ඕනේ. හැබැයි ඉතින් මම කියන බණ ඉවර වෙනකොට ওই අදහස ඉතුරු වෙයිලා තියෙන ගැති වේද කියලා තමයි කියන්න අමාරුයි. ඒ මොකද මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නැහැ රට පිළිනොයි කියලා. මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නෑ සත්පුරුෂය අඩු වෙනවයි කියලා. මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නෑ මේක තෝදාපාලුවක් වෙනවා කියලා මට නම් පේන්නේ මට අහන්න දකින්න හම්බ වෙන හැම මිනිහම සතිවල. බුදුමාකාර වාසනාවන්ත ලෝකයක් මට තියෙනවා. නිසනොයට කවුරුවක්වත් එන්නේ නෑ ඔය වගේ කතා කරන්න. දහන් දහමුණත් දකින්න හම්බුණත් පිටරටකට ගියත් අසුරු කරන්න හම්බෙලා තියෙන්නේ අනේ කොහොමද සාංශේ සතිය කියන්නේ කොහොමද කොහොමද අපි වඩාගන්නේ අසවලත් මෙහෙම කියනවා ආදී ඒ දකින අහන ඇත්තෝ මට හොඳටම විශ්වාසයි අම්මට අප්පච්චිට මෙච්චර පින තිබිලා නැහැ. ඒ වගේ මට හොඳටම විශ්වාසයි අත්තම්මටයි මුත්තම්මටයි මෙච්චර පින තිබිලා නැහැ. ඒ නිසා මගේ ජීවිතය දිහා බලනකොට මට පේනවා සත්පුරුෂයන්ගේ අඩුවක් ඇත්තෙම නැහැ. ඒ වගේම ওই කියන පිරීමක් ඇත්තෙම නැහැ. පළවෙනි පසුගිය අවුරුදු 100කමාරක මේ ලෝකේ පිපිපිපි වාසනාවන්ත විවි භද්‍ර විවි මට මම එනකම් බලන්න කියා වගේ මට හම්බෙලා තියෙන පුදුමාකාර ඉතාමත්ම වාසනාවන්ත හිතා ගන්න බැරි තත්ත්වයක්. සතුටින්ම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා මේ අසත්පුරුෂයන් වැඩෙනවා, සදාචාර නැති වෙනවා, ලෝකෙ පිරිනවනවා කියන අදහසට මම එක හිතින්ම පිළිගන්න මම කැමති නෑ. ඒක උපයන්න පුළුවන්. එහෙම නැත්නම් අමු සිංහලෙන් කියනවා නම් ඒ වැටෙන ලෝකෙ නැගිටරන්න තියෙන උඹ යතේ ඔබ නැගිටපන්. ඔක වැටෙනවා වැටෙනවා කියලා පිසර 20යි 20යි UI කියලා උඩ තනිප වෙන්නේ නැහැ නේ. ඔක තනිප කරගන්න බලපන්. සත්පුරුෂයෙක් යා. සත්පුරුෂය ඇසුර ලැබපන්. තමයි සත්පුරුෂෙක් කෙනොට වටේ ඉන සත්පුරුෂෝ තියෙනවා. ඒකයි වප්ප ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාව තාණේදී සඳහන් කරේ. ඇස්සැත්තෝ ඇස්සැත්තෝ දකිති ඇස්නැත්තෝ දකිති. ඇස්නැත්තෝ ඇස්නැත්තෝ දන්නෝ දකිති ඇසැත්තෝත් නොදකිති. ඉතින් අපි අත්‍යක පෑදෙනකන් අපිට වෙන්නේ ඔක්කොටම අන්ධයෝ වගේ අපට පේන්නේ. මොකද මට ඇත්ත එක පේන්නේ නැහැ. මට ඇත්ත එක පේනුණාම පෙනේවි. ඇස් ඇති මිනිසු જાතියක් කියලා ලෝකේ ඉන්නවා. ඇස් නැති කියලා જાතියක් ලෝකේ ඉන්නයි කියලා පෙනේවි. ඒ නිසා මේ බණ කියන්නේ මේ භාවනා කරන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ සත්පුරුෂයෝ නෑ කියලා පෙන්වන්න ඔප්පු කරන්න නෙවෙයි. නැති වෙච්ච අය ඕන කෙනෙකුට නැති වෙච්ච අය මට ඉන්නවා මට පුළුවන් මම මේක කරනවා කියලා ඒ ධෛර්ය, ශක්තිය, චිත්ත ශක්තිය ඇති කරන්නයි. ඒ මොකද ඒ බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගියත් බුදුහාමුදුරන්ගේ සත්පුරුෂ භාවය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල් බුදුහාමුදුරන්ගේම ධර්ම දේශනවල සඳහන් වෙලා තිනවා ඒක එක්කනාගේ තියෙන ඔලොමලකම් වල හැටියට. එනිසා අපි හිතනවා මේ දන් දීලා, සිල් දැකලා, මෛත්‍රී බුදුහාමුදුර දැකපුවාම අපිට බුදුහාමුදුරුව අඳුරගෙන කර කරන්න පුළුවන් කියලා. එහෙමම දහතිකයක් නෑ. බුදුහාමුදුරුව දැක්කත් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. අපිට කිසිම සාතිකයක් නෑ බුදුහාමුදුරුව උරගාලා බලන්න මුන්ද බුදුද කියලා. බුදුසසුනේ වැඩ ඉන්න කාලේ බුදුසසුනේට මේ ගිය කියලා උපස්ථායක ස්වාමීන් වහන්සේමක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක බුදුජානන්සේ විතරයි. චාලිය පර්වතයේ චාලිය ගමේ බුදුසසුන වැඩ ඉනවා. මේ ස්වාමීන් වහන්සේ මේ කිමිකාල නදී තීරයේ පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත කරලා පිණ්ඩපාත ටික වළඳලා නදී තීරයේ සක්මන් කර කර ඉන්නකොට මේ ස්වාමීන් දැක්ක ලස්සන අඹ වනයක්. ඇවිල්ලා බුදුහාමරණ ගිහිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ පැවිදිුනේ මම මේ විවේකයේ පිණිසයි. මට හිතෙනවා ඔබ වහන්සේට උපස්ථාන කර කර ඉන්නවට වැඩිය අර ලස්සන අඹවණේද කියලා වාඩි වුණොත් මට සතිය පිහිටයි සමාධිය පිහිටයි. මම මට යන්න අවසරද මේ නදියට නදියට ගිහිල්ලා මනාප විදිහට බණ භාවනා කරන විවේක වෙන්නේ. ඒක බුදුන්ස් කියනවා පොඩ්ඩක් ඉවසන්න මේ ගිය තව කවුරු හරි මගේ ළඟට එනකම් උපස්ථානෙ පිළිසෙයි. ඊටසේ මේ ගියාම්තෝ හොඳයි කියලා ඉරියට ගිහලා පහුවෙන්දත් පින්නපාත ගිහිල්ලා අර අඹවණේ දකින්නකොට හිතෙනවා කොච්චර කරත් මේ අඹවණේට ගිහිල්ලා භාවනා කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම සතියත් සමාධිය පිහිටනවා. ආතෙම මනරම් ගංගා අයින ලස්සනයි. හොඳට උලන් අමනවා. හැමදාම දානින් පස්සේ මෙතන ලැබිලා කියන අවසරයි සෝංශ ඊ ඔබ වහන්සේට මම සඳහන් කරා. මට ඔබ වහන්සේ ප්‍රතික්‍රියාව කරා. මට උන්ට ආයෙත් ඉල්ලන්න හිතනවා ස්වාමීන් වහන්සේ. මට මේ කිමිකාල නදී අයින තියෙන මේ අඹවණේට යන්න ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේ. මම මට විවේකී තව ටිකක් වැඩි කරගන්න. මට උද්දකලාව භාවනා කරන්න. විතර බුද්ධාංශ කියනවා පොඩ්ඩක් කල් ගන්න. තව කවුරු හරි ආවට පස්සේ බුද්ධ උපස්ථාන කවුරු හරි ආවට පස්සේ යන්නයි කියලා. ඒ වෙලාවෙත් මේ ගියාම්දෝ පිට වෙලා යනවා. කියලා ආයසරයක් අරක දකින්න හිතනවා ආයසරයක් කියලා බුදුහාම කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි දැන් මට තව රහත් වෙන්න තියෙනවනේ. මම පැවිදිනේ ඕකටනේ. ඒක නිසා මට යන්න ඕන. ඒතර පුතාන කියන ඔබ පැවිද්දෙක් වශයෙන් විවේකී ඉල්ලනවා නම් මම මොනවා කියන්නද මේකේ බලයක්. වෙන කරන්න දෙයක් නැහැ තුන්වෙනි සැරේට ඒ උදාහරණ දෙකිනවා ඉතින් ඉල්ලනවා යන්නේ. මෙයා ගිහිල්ලා අර්ථ භාවනා කරනවා. ඒ නදියේ අයිනේ අඹවණේ භාවනා කරන කවදාකවත් පහළ වෙච්ච නැත්නම් රාග හිතවිලි එන්න පටන් ගත්තා. කවදාකවත් ආපු නැතනම් ද්වේෂීතිවිලි එන්න පටන් ගත්තා. කවදාකවත් ආපු නැතනම් මොහිතිවිලි ඇවිල්ලි වල දැන් මට මේ ඇවිල්ලා මේක කුජ දානව කොච්චරද කියනවනම් සිවුරු අරින්නයි දැන් කල්පනා. ඊට පස්සේ ඒ උකටලි වෙලා සිවුරු අරන කල්පනා වෙන්නකොට එචනා සිවුරු අරින්න ඉස්සලා බුදුහාමරණ කීනේ කොහොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා කියනවා අවසරයි සාංශ ඔබ වහන්සේගේ පළවෙනි තරත් මං ඉල්ලුවා සමාව දෙවෙනි තරත් අවසර ඉල්ලුවා තුන්වෙනි තාදී ඔබ වහන්සේ මට කිව්වා එහෙනම් ඉතින් ඔබට විවිධ සඳහා ඵලයන් කියලා මම ගියා ස්වාමීන් වහන්සේ මේ අඹවණේ ඉන්නකොට මට කවදාකවත් ඇති වෙච්ච නැති කාම හිතිවිලි ද්වේෂ හිතිවිලි මොහ හිතිවිලි ආවා මම දැන් යන්න හදන්නේ සූර අරින්දයි මට මේ මානකම් පිටින්නේ මම ඊට ඉස්සෙල්ලා මේ ඔබ වහන්සේ ළඟට ආවේ දැනුම් දීලා යන්නයි කියලා එතකොට පුත්‍රචාන් වහන්සේ ඒ ප්‍රස්තුතින් ඒ කතා පාබතේ මතක් කරනවා ඒ මේගේ ස්වාමීන් වහන්සේට මේගේ මම දන්න දැනුමේ හැටියට මගේ සර්වඥතාඥානයේ හැටියට යම් කිසි කෙනෙකුට ළඟා කරගන්න බැරි ඒ චේතෝ විමුක්තිය ළඟා කර ගැනීම සඳහා කරුණු පහක් තියෙන්න ඕනේ මේ ගිය. ඒ කරුණු පහ නැති කෙනාට තමන්ට තාම ලවගා කරගන්න බැරි මේ චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ලබා කරගන්න පුළුවන්. ඒ පළවෙනි එක තමයි එයා කල්යාණ සහයෝ හෝති කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ. මේ මනුෂයාට මේ මේ දේවල් හදා බෙදා ගන්න කල්යාණ මිත්‍රෙක් ඕන. කියලා හිමීට මේ ගියාම්තුරුන්ගේ මේ හිත ධර්මයකින් පටන් අරගෙන කාරණා පහ කියනකොට මේ කිය හැමදාම තේරෙනවා මේ අතට හම්බෙච්ච කල්යාණ මිත්‍යා මේ බුදුහාමුදුරෝ ප්‍රතික්ෂේප කරලයි මම මේ අත දහකසා දාගෙන ගියේ ඊට පස්සේ මම හිතුවේ මේ අඹ වනේ මට ගැප් කැපදාන මගේ පිම්බීම මට ජය භූමිය කියලා ගංගා අයින මට කැපයි කියලා නමුත් දැන් මුද්‍රජාන්සේ කියන විදිහට තියෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන වටිනාකම කියලා. ඒ සම්පූර්ණ මේ ගිහාමුදුරන්ගේ හිත හැදෙන තාලෙට බණ කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට මෙතෙක් වෙලා ලබා ගන්න බැරි වුණා වූ ඒ චේතෝමුක්තිය ඵලය හෝ ඵල සමාපත්තිය ධර්මදේශන අවසානයේ ලබා ගන්න පුළුවන් වුණා කියන එක තමයි මේ ගිය සූත්‍රයේ තියෙන කතාසාරය. ඒක නිසා පේනවා බුදුහාමුදුරුවෝ යටතේ පැවිදි වුණත් ඒ බුදුහාමුදුරන්ගේ උපස්ථායකෙක් වෙන්න හම්බ වෙනවා කියලා කියන්නේ දනදා වහන්සේගේ වතපිලිවත හම්බුණා වගේ. ඒ ඒ වත බහර හාමුදුරෝ කොච්චර ආශාවෙන්ද මේ දනදා වහන්සේට වත පිළිවෙත කරන්නේ. ඒක හම්බ වෙලා තුන් සැරයක් එපයි කියද්දී බුදුන්සේ අතක සාදාගෙන යනවා. කාට හරි තීනවාද ඒක නිසා දැනගන්න පුළුවන් ගතියක් මේ ඉන්නේ මේ බුදුන් කියලා. මීට වැඩිය කල්යාණ මිත්‍රෙක් නැහැ කියලා. පැවිදි වෙච්චි බුදුහාමර උපස්ථායක වෙච්චි හාමුදුරුවන්ටත් වැරදුනා වෙනවනම් අපිට ලෝකේ කල්යාණ මිත්‍රෝ නෑයි කියලා අසත්පුරුෂය වැඩි කියලා අපි මේ කියන්නේ මොන චීන කන්නාඩි දාලා බල්ලද කියලා බැලුවොත් අපේම අමනකම හරහා අපේම තණ්හාව හරහා බැලුවොත් මේක ගන්න දෙයක් නැහැ. කවදා හරි යහපාදගත්තොත් කවදා හෝ අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණා නම් තෘෂ්ණාව වෙනුවට ලෝභය වෙනුවට අලෝභය පහළ වුණා නම් මේ ධර්මය, කල්යාණ මිත්‍රයෝ අවශ්‍ය ඇතු ඉන්නවා. අන්න ඒක දැක ගැනීමේ ඇහැ පාදන්න තියනවාද අපේ උපක්‍රමයක් ජාතික වශයෙන් හෝ ගාමික වශයෙන් ක්‍රමික ගමක් වශයෙන් හෝ පවුලක් වශයෙන් හෝ පුද්ගලිකව අන්දම પરම්පරාවක් තියෙනවා. අන්ධ પરම්පරාවක් යන්නේ. මුලටත් යන්නේ අන්ධයා, ඒකයි කන වෙලා අල්ලගෙන යන්නේත් අන්ධයා, ඒකයි කන වෙලා අල්ලන්නේ නැද්දත් අන්ධයා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක් බුද්ධ ශාසනයක් ගෞතමසීල සම්බුද්ධ ශාසනයේ තීදිත් ඔහොමයි. ඒකේ ඇසැත්තෝ රූප දකි. පේන මිහට පේනවා මේක. නැති මිහට පේන්නේ නැහැ. මොකද අවිද්‍යාන්ධකාරයේ සහ මේ කියන මුලාව නිසා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් ප්‍රතික්ෂේප කරලා ගිය මේ මේ ගිහට නැවතත් මේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ කිසිසේත්ම ඔබට ඔහොම වෙලා මදිත් ඕ මගේ අත කඩා දාන ගියත් ඔට ඔහොම නෙවෙයි වෙන්න දෙන්නේ කියලා හීනයක්වත් නැහැ. එහෙම අදහසක්වත් නැහැ. මොකද බුදුචානන්සේ ওই වගේ දහස්වර කරලා තියෙනවා Taman මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට පාරමිතා පුරනකොට. උන්වහන්සේට මතක් වෙනවා මේ අවිද්‍යාවට වැටුණාට පස්සේ මිනිහේ තණ්හාවට වැටුණාට පස්සේ උණ්ඩ පොට්ට අලියේ කැලේ ඇවිදිනකොට වගේ යහන යහන දන හැප්පෙනවා. මොනම තැනකවත් කලෙලියක් නැහැ. ඉතින් මේ මිනිස්යාට ප්‍රඥාව තිබිලා වැඩක් නැහැ. මේ මිනිසාට කරුණාවෙන් කියලා දෙන්න ඕනේ. මේ වැඩේට දැනුමුත් එක්ක ඕනේ. ඉස්සර වෙලා යන කෙනෙක් ඕනේ. ලැබුණොත් ඒක අගේ කරනවා නම් හරියට පිම්බීමක ඉපදිලා මේක පිම්බීම බව දැනගත්තා වගේ මේ හම්බෙලා ඉන්නේ කල්යාණ මිත්‍ර නැත්නම් කල්යාණ මිත්‍ර දෙවීම කල්යාණ මිත්‍රගේ යුතුයකම නෙවෙයි මගේ යුතුයකම. මණිකක් හම්බුනාට පස්සේ ඒක මණික බව වටනා කරලා දෙන්න මණික කෑ ගහන්නේ නැහැ. ඒක තමන් තෝරගන්න ඕනේ. ඒකලේකේ ලස්සන කපල උපදාලා මණික වටනාකම වැඩි කරන තමන් දැනගන්න ඕනේ. නමුත් බුදුචාන් වහන්සේ ගන්නේ තමන් ලෝකෙට කල්යාණ මිත්‍රෙක් වෙලා ඒ කල්යාණ මිත්‍රක මේ වටනාකම දැනති අමන තකතිරු මරි මෝඩ පිටසකේ තියෙන මේ අමන තකතිරු මරි මෝඩකමටත් මම වගේ කියන්න ඕනේ කියන එකයි බුදුහාමරගේ ධර්මයේ තියෙන්නේ. උන්වහන්සේ ඒකටත් වග වෙන්න හදනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. අම්මා තමන්ගේ දරුවාගේ පිළිපදව මවුනුවණින් කටයුතු කරලා. ඒකට මැත්ස් එක් වහන්න දෙන්නේ නැතුව ඒකට තිබහක් වතුරක් එන්න දෙන්නේ නැතුව තපේලා දෙන්න වගේ මේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ මේ අන්ධකාර පඬිත තකතිරු දන්නයි කියලා හිතාන මිනිස්යාගේ තියෙන නොදැනුවත්කමට මේ කල්යාණ මිත්‍රත්වය ලබා දෙන්න හදන කම බුදුජානක කියන්නේ දුක්කරං කරෝති දුක්ඛමං කමති දුද්දදන් දදාති ගුය්‍යමස ආවි කරෝති ගුය්‍යං අස්ස පරිගුය්‍යති ආපදාසුන ජහාති කල්‍යාණ මිත්‍ර කඳුර ගන්න නම් කියන බුදුහාමුදුරෝ උන්දඹට දෙන්නේ දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි දුෂ්කර දෙයක් දෙන්නේ අනිත් ඔක්කොම නම් කිස් කරાવી හග් කරાવી කිරිපෙන ගෙනත් දේවි චොක්ලට් ගෙනත් දේවි ජුජුස් ගෙනත් දේවි හරි ආසයි ඒගොල්ලෝ තමයි අපි මේ කල්යාණ මිත්‍ර කියලා තියෙන නමුත් කල්යාණ මිත්‍රයා දෙන්නේ දෙන්න බැරි දෙයක්. අපිවත් මේක ධර්මයක් බව දන්නේ නැති දෙයක්. තිත බේතක්. අපි දන්නව බිව්වට පස්සේ හොඳ නියම වෙනසකටපත් වෙනවා කියලා. හැබැයි වෙනසකටපත් වෙන නිසා කල්යාණ මිත්‍යා කරන්නේ දුෂ්කර කෘත්‍යයක්. අම්මට අපටවත් කරන්න බෑ. ගුරුවරයෙකුටත් කරන්න බෑ. දෙයියන්ව කරන්න බෑ. බ්‍රහ්මයට කරන්න බෑ. තමන්න තමන් දන්නෙත් නෑ. ඒ නිසා මේ දුෂ්කර කෘත්‍ය කරන මේ හැබැයි වෙනස කරන කෙනාටයි කල්යාණ මිත්‍යයි කියන දුක්ඛ දුක්කරං කරවෝති දුද්දදන් දදාති බුදුහාමුදුරුව අපිට ධර්මයේ දෙන්නේ ඒ තරම් මේ නෛර්යානික සද්ධර්මයේක පයින් ගහලා මේ සල්ලි පිටිපස්සේ යන මේ ලාභේ පිටිපස්සේ යන සත්කාර සම්මාන පිටිපස්සේ යන අමනේ පිරිසකට බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුරුමේ බන්තල් වල තියෙනවා මේ හතර මේ සුවන්වැලි දෑයේ හතර වහල්කට වගේ වහල්කට හතරකට පඩිබිල් හතරක් දුවරෝ. දුවල එහා කෙළවරේ මුරගල් හතරක් තියෙනවා වගේ සිංහයෝ දෙන්නේ ඒ ගල මේ පාර දෙපැත්තේ හිටගෙන ඉනවා දිව දික් කරගෙන එන කෙනෙක් දිහාට කට අරගෙන. ඉතින් කියනවා මේ ස්ථාන වල වැඩ කරන උන් අන්නර සිංහයෝ වගේ එන මිනිසුන්ගෙන් කීයක් හරි කඩා ගන්න කට අරගෙන හිටියට උන්ගේ පස්ස හරවලා තියෙන බුදු පිළිමනේ කියලා උන් දන්නේ නැහැ. ඔය ඉන්නේ සිංහයෝ වගේ තමයි කිව්වා මේ මේ මේ බුද්ධ ආගමේ වැඩ කරන යෝගුණු. කීයක් හරි බුද්ධ ආගම විකුණන කඩා වඩා ගන්න හදනවා මිසක්කා. දිවදික් කරන කටේ තියෙන හිරියට පසරලා තියෙන පිළිමෙද කියලා බව දන්නේ ඒ තරම් ලාභයට සත්කාරයට සම්මාන සිල්කාරයට හිලෝකයට අමනකම් කරන තුට්ටු දෙකට අමනකම් කරන මිනිසුන්ට බුදුජාන් වහන්සේ දෙන්නේ ඒගොල්ලන්ගේ අමනකම් යට කරලා ධර්ම දානේ සීල දාණයට වැඩිය උතුම් කියලා බණපදයක් හදලා බණපදයක් කියලා දීලා කියන උඹලා දෙන දේ ඇත්ත තමයි මේවා නිකන් අර පොඩි උන් වැලි දෙල්ලම්පත් වෙනකොට දෙන බත් දානේ වාගේ මේන් බලාපන් දෙන්න ඕනේ මේ දෙන්න ඕන නම් මේ ධර්මයයි ඒක උඹලා දන්නේ නැහැ උඹලට ඕනේ හැපෙන දේවල් අල්ලන්න ඕන දේවල් චොක්ලට් ජුජුප්ස් ඕවා තමයි උඹලා හොයන්නේ නමුත් පුත්‍රජානන්සේ දුක් කරන් කරෝති දුද්දතන් දදාති ඒ දේවල් අගේ කරන්න ඒ ලබ නැත්තන තේරුවන්නේ නැහැ. ඒක අගේ කරපල්ලා කියලා බුදුචාන් වහන්සේ බණකුත් කියලා තමයි බණ කියලා දෙන්නේ. ඒක නිසා දුද්දදන් දදාති. දුක්ඛමං කමති. එතකොට ඔක්කොම බුදුහාමුදුර ඇතැල්ලා දෙයියන් පිටිපස්සේ යනවා, බ්‍රහ්මයා පිටිපස්සේ යනවා, අරපේ අරපේන්ද කේන්දර බලන්නවා, මේ පේන අහන්න යනවා. මේ ඔක්කොම ඒනි බුදුහාමුදුර ඉවසන්න ඕනේ. මෙච්චර ලස්සනට මේ ධර්මයේ ලස්සනට ඍජුව කෙලින්ම පෙන්ලා දීලා තියෙද්දී අපි කොච්චරක් කරලේ වහන්න නැතුව වනාති වහනවද කියලා බලන්න. දවසේ අපිට කරදරයක් වෙච්චාම කොයි වෙලාවෙද අපි සතිය ධර්ම ආරක්ෂාවක් කියලා හිතන්නේ. අපි කොහෙද යන්නේ? අදිශයක් වෙච්චාම මොනවද බලන්නේ? කවදාකවත් මේ බුදුහාමුදුරෝ දියාවෝ උන්වහන්සේ පෙන්වපු දේ බලන්නේ අපිට බැරිම තැන තමයි බුදු අම්මෝ කියන පන්සලට යන. ඊට ඉස්සලා කරණ තියෙන ඔක්කොම කත්ති දංගාලා රට රාජ්‍ය විදලා ඒකට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට කොනෙහිල්ලක් අපි ළඟ තියෙනවානේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා ඒ වැදගත් හාමුදුර කෙනෙක් නැති වෙලා මේ ආදාහනේ. ඉතින් ඒකට කිය උපාසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ආදාහනේ මේ තරම් ලස්සනට මේ තරම් පෙරහැර සහිතව මුර ආචාර වෙරි මුර සහිතව රාජ්‍ය අමුත්තන්ගෙන් පිළිලා හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා මල් දැම්මා. අප්පෝ හරි වටිනවා මේ හාමුදුරගේ නෝට කරපු සැලකිල්ල කියලා. උනාසු උඩු බැල උඩු බැල අතර බුද්ධියක නැඳී ඉන්න ගමන් අත් දෙක බඩ උඩ තියාන කියනවා මේ බුදුහාමුදුරන්ගේ මෙච්චර ಗುಣ තියෙද්දි මේ අනිත් මනුස්සගේ ಗುಣ කියමන බුදුහාමුදුරන් කරන නිග්‍රහය. ಗುಣ කියනවා නම් අඩුවක් නැතුව කියන්න බලන්නේ බුදුහාමුදුරන් විතරයි. ඔයින් අපිට කාය හරි ಗುಣ කියන්න හදනවා නම් ඒක බුදුහාමරණ කරන නිග්‍රහය. ඒ නිසා කට පරිස්සම් කරගන්න කියනවා. ඔය මිසුන්ගේ තියෙන ගුණ මොනවද බල කතා කරන්න බල දැක්නවද බුදුහාමර කවුද කියලා. උන්වහන්සේ තමයි කරන්න තියෙන ඔක්කොම ස්තුති කරන්න ඕනේ. කවුරු නම් නාම දෙන්න තියෙනවා. ඕන දෙයක් කියවන් කවදාකත් වැඩි වෙන්නේ නැහැ. මොකද ඒ තියෙදි මේ කොහෙදෝ ඉන්න කෙනෙක් අල්ලන මේ ಗುಣ ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. කවුරු ගැන උස්කලද මේ කතා කරන්නේ? මයිකල් ජැක්සන් ගැන කතා කරාවි, මාල්නි පොන්සේකා ගැන කියාවි, කාමිනි පොන්සේකා ගැන කියාවි. ඒව තමයි අපිට ලොකු ලොකු දේවල්. ඒකට කට අරගෙන බලාගෙනත් තිනවා විස්තර පත්‍රත් බලනවා බුදුහාමුදුරු සිපුතුම පැත්තකට දාන්න කෙනෝක 60 පෙරණට වාතය කරද හැකි. පාස්ති දැම්ම කොන ඕනේ නැහැ බුදුහාමුදුරු ඒක පොඩ්ඩක් තියපන්. දැනට ඕන කරන්නේ කටපට වඩන දේවල්. මේ හැම තැනකදීම ඒ හැම තැනකදීම බුදුහාමුදුරනේ නිග්‍රහයක් වෙනවා. ඊපස්සේ විමසන්න ඕන කල්යාණ මිත්‍යා. නොදැනුවත්කම. පොඩි එකහක නොදැනුවත්කමට අසුචි අත ගන්න. පොඩි එකහක නොදැනුවත්කම චූ කරලා ඒකම තලනවා. දන්නේ නැහැ කුරුමිනේ කටේ දාගන්න. අඟුරු ගෑලා කටේ දාගන්න. ඉටිබන්ද මම්ම කටේ දාගන්න. ඉතින් අම්මා මොකද කරන්නේ? ඉතින් ඒව නේන තැනට වලක් කරනවා. මොකද ඌ කටේ දාගත්තට ඌටමයි හොඳ නැහැ. අම්මරත් දෙනම් කියන්නේ උන්නුන කාලේ මැරියක් ගිය නෑ. ඒ නිසා කල්යාණ මිත්‍යා ඉවසන ඉවසිල්ල තේරෙන්නේ තමයි රහත් වෙච්ච දවස. ඉදාට තමයි බුදුන් කවුද කියලා දාන්නේ. එදා තමයි ධර්මය මොකද්ද කියලා දාන්නේ. මේ ඒකට යන පාරේ ඉන්න අපි මොන්න තරම් අඳුර පානද කියලා බලන්න. අපි කොච්චර හිතා ඉන්නවද අපි මේ මේ ශේෂ්ඨ වල දක්ෂයි එහෙම නැත්නම් යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා අපි ඔක්කොම අංග සම්පූර්ණයි කියලා හිතුවට බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕනේ ධර්මයේ දකින්න තමන් අවබෝධ කරගන්න ඕනේ ඉතින් එනකන් අපි බුදුහාමුදුරන්ගේ ඉවසීම නිසා ඒ දුක්ඛමං කමති සම්පූර්ණ ඉවසීම හරහා තමයි මේ ශාසනය දුවන්නේ ගහපා දීලා කරන්න පුළුවන් දෙයක් නෑ මෙතන ඒ වගේම බුදුදහම කියනවා ගොයිය මස්ස පරිගොයදී බුදුචාන් වහන්සේ වෙත ඇවිල්ලා මිනිස්සු තමන්ගේ අත්‍යන්ත බුද්ධිලික දේවල් කියනවා. මගේ ගෑණි මෙහිමයි ස්වාමීන් වහන්සේ මෙහිමයි මෙහිමයි ඒ නිසා මට බෑ ඒක නිසා මෙහිමයි කිව්වහම බුදුරජාණන්සේ කවදාකවත් Taman වෙත පැමිණිලා විස්තර කරන ඒ පෞද්ගලික කරුණු කවදාකවත් කාටවත් දෙන්නේ නැහැ. එහෙම බුදුරජාණන්සේගේ තියෙනවා දැන් සාමාන්‍ය ඔය මනෝචිකිත්සාව කරන්න ගියාම ඒ මනෝ වෛද්‍යවරයාගේ පොර කිවිසුමක් තියෙන වෘත්තිය මේ වශයෙන් Taman වෙත හිලි කරන දේවල් කාටවත් කියන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ ඉස්සලා වටන් ගත්ත ඒ බුදුහාමුදුරුවෝ. Taman වෙත පැමිණලා හරියට දුක් ගැන වෙලි කියලා. කිසිම දෙයක් තමන්වාසේ කාටවත් හිලි කරන්න හැබැයි කාට හරි තේරෙනවා නම් බුදුරජාණන්සේගේ පෞද්ගලික ජීවිතය හෝ සපයා කිව්වොත් යාට සද්ධාව ඇති වෙනවා කියන්නේ තමන්ගේ දේ තේරම කියලා. තමන්ගේ චරිතයද ඔක්කොම එක තැනක එක බමුණෙක් ඇවිල්ලා බුදුචානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන විමසනවා. 31ක් දකිනවා. 32 තමයි උන්වහන්සේගේ ලිංගයේ කෝෂයක් ඇතුලේ තියෙන්නේ කියන එක බලා ගන්න විදියක් නෑ. ඉතින් එයා ඇඹරෙනවා යාළුද දිරෙද්ද උසලා පෙන්නනවා. බුදුහාම වෙන මොන කරන්නේ? 32 වෙනි කාරණාවත් බලපෑ. ඒකට සද්ධාව පහළ වෙනවා. ඒ නිසා තමන් ළඟ තියෙන ඕනම දෙයක් පෙන්නනවා. අනික් කෙනාගේ අවබෝධය සඳහා. එතකොට හිතන්න ඒ ඒ ඊතර තියෙන මේ කල්යාණ මිත්‍ර ධර්මතාවය අපි මේ ඉදිරියදා කරන රුපියල් 7 වලින් මනින්න පුළුවන් එකද කියලා. ඒ නිසා එවැනි ඒ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවේ එහෙම නැත්නම් කියනවා නම් ඒ ධර්මයතා වෙනුවෙන් සීමා මරියාදාවල් මොකුත් නැහැ. උන්වහන්සේ අනුන්ගේ ඕනේ රහතක් රකින්නවා. මොකද මේ කාටවත් බෑ ඒව එකක් එළි වුණොත් එහෙම ජීවත් වෙන්න බෑ මොකද මේවා නිකන් bitter සිටි සීවාවි. ඒත් උන්වහන්සේ ගුය්‍යමස ආවි කරොත් තමගේ හැම හැංගිච්ච දෙයක්ම හෙලි කරලා පෙන්නනවා. ආපදාසුන ජහති. කදාකවත් ඒ අසුරක බුදුහාමුදුරුවෝ කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි ගියා නම් ඒ මනුස්සයාගේ ආපදාවකදී අනතුරකදී බුදුහාමුදුරුවෝ කද්දාකවත් කරාරින්නේ. කවදා හෝ කවුරු හරි ධර්ම රත්නයේ කරන ගියා නම් කවදාකවත් ධර්මයේ මිනිස්සු අසරණ කරන්නේ කවදා හෝ සංගරත්නයේ සම්බන් ඥාන සංගරත්නයාට අමාරුවේදී කරදරේදී අමලියේදී අමතක කරන්නේ. කවදා හෝ තමන්ගේ සීලයක් රැකනන් ඒ සීලය තමන්ට අමලියකදී කරදරයකදී අතාරින්නේ මේක බුදුහාමුදුරෝ පෞද්ගලිකව කරන දෙයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි ලෝකේ ඕනම කෙනෙකුට සරණ යන්න පුළුවන්. ඒ තරණ කිය හැම කෙනෙක්ම බුදුචානන්සේගේ ඇස් බැල්මට ලක් වෙලා උන්වහන්සේ ඒකේන අමාරු වෙච්චහම බිම දාන්නේ. ඉතින් අන්නේ වගේ ඒ ಗುಣ සම්භාරයක් සහිත බුද්ධ ආදී උත්තරමන් වහන්සලා වෙච්ච පළවෙනි පන්තියේ කල්යාණ මිත්‍රයන්ගෙන් පස්සේ එන પરම්පරාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍ර ಗುಣ මෙව්වයි ඒව අපි දැත යුත්තේ මේ ආකාරයි කියලා අපිට ඇස්සුඩ යනවා මේ වැහෙනකොට ඒ මොකද අපි මේවට උත්සාහ කරලා නැහැ අපි කවදාකවත් මේ දුෂ්කර දෙයක් කාටවත් දෙන්න උත්සාහ කරන්නේ අපි දීලා තියෙන තියෙන බෝතලෙන් 100 එකක් විතර දීලා තියෙනවා. ඒගොල්ලෝ ලොකුවට පෝස්ටර් ගහලා බිත්ති වල ගහනවා ලොකු අකුරු වලින් මෙච්චර දීලා තියෙනවා. දීලා තියෙන Taman ළඟ තියෙන බෝතලෙන් කොච්චරද දීලා තියෙනක බලලා අලුක් කාලක් දීලා නැහැ. කවදාකවත් අපිට ඔක්කොම දෙන්න බෑ. ඒ වගේම දුක්කරං කරෝති අනුමුණුවෙන් කිසිම කොන්දේසි විරහිතව කාට හරි උදව් කරන්න අපිට බෑ. අපි හැම වෙලාවෙම බලන්නේ මගේ කීර්ති නාමයට මොකද වෙන්නේ? මේක කෙරුවොත් මේ නියෝජනයේට මොකද වෙන්නේ? මට මොන මොනවා කියාවිද? හැම වෙලාවෙම අපි අතර තියෙනවා මේ මම ආයනේ මාන්නේ උදව් කරන්න ගියා. ඒ වගේ අපි උදව් කරපු කෙනෙක් කවදා හරි අපිට බැන්නොත් අපි එකට එන්න ගහන්න ඕනේ මුත්‍ර උදව් කරලා තියෙනවා කියලා අපි අරක දිවසන්නේ. අපි හිතන්නේ මේ උදව් කෙරුවොත් එයා මට සදාතනික නැති වෙලා ගැති වෙලා ණය වෙලා ඉන්නෝ නෑ. එහෙම කන්නේ බුදුචාන් වහන්සේගේ තියෙන ඉවරilla උදව් කරපු විතරමයි ලෝකේ බණින්නේ. වෙන එකෙක්වත් බණින්නේ නෑ. ඒක ඉවසන්න බැන්නම් උට කල්දාවත් කල්යනා මිත්‍ය දැක ගන්නත් බෑ ආධ්‍යාත්මිකුත් නෑ. ඒක බුදුසසුනේ පාරමිතා පුරන කාලෙලම පන්තිබණක් ජාතක විදිහටම තියෙනවා. උදව් කරන හැම එකම ගන්න. ඒ තියෙති උදව් කරනවා. ඒකදී බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා සර්වජන් වහන්සේ වානරයෙක් ඉපදිලා එනේ රිලෙවෙක් තව වඳුරෙක් ඒක නායකයා වෙලා ඉඳලා තිනවා ඒ නිසා එයා බොහොම සද්දන්තව ශක්තිමත්ව ඉන්නකොට කැලේ ඇවිදිනකොට මේ කැලේ මැද තිබුණු ගැඹුරු පතලකට වැරිච්ච මිනිස්සෙක් ඇතුළේ ඉඳගෙන කිදිරි ගන්නවලු කිදිරි ගන්නවලු මොන තාලෙන්වත් උඩින් ඉන්න බැරුව. එතකොට මේ වාහනේ රටේ තුනලු කොන්දේසි විද හිතව ගිහිල්ලා මට උදව් කරන්න ඕනේ කියලා. ඉන් බැලුවල එන ගැඹුරු වල. ඉතින් අර මනුස්සයා දැන් දවස් ගාණක් කනට දු වැටලා ඉනලු මේ වාහනේට ගිහිල්ලා හිතවලු දැන් මේ මිනිහා සාමාන්‍ය ඉමින්ති කොට්ටකට වැඩිය බැරෙන බරනේ හැම එකම ඉමින්ති කොට්ට කිලෝ 50යි. මේකක් අරගෙන මෙච්චර උඩ නගින්න ඕන කෙහෙලේ තනි හෙලේ. දැන් මගදී මේක ඇදගෙන වැටුම් මැරනවනේ. ඒක නිසා ඉමින්ති කොට්ටයක් විතර බර ගලක් අරගෙන මුත්තටම උත්සාහ කරලා කරේ තියාන නැග්ගලු බලන්න මේ පතලෙන් උඩට. ගල උඩට දැම්මට පස්සේ නෝනු දැන් නම් පුළුවන් කියලා. ඊට පස්සේ ආය වලට බහැලා අර වැටලා ඉන මිනිහා ගත්තලු කරට. අරගෙන වැල් වල එල්ලිලා, දඟලලා, තටමලා උඩට එනවත් එකම වගේ මහා බෝසත්ණන්සේට මහ වඳුරට කලන්දේ. ඊට පස්සේ මිනිහා ගොඩට දාලා මේ ක්ලාන්ත ගතිය ඉන්නකොට වැදුනලු ඔළුවට ටෝර් ගාලා ගල්පාරක්. ඇස්ති කරලා බලනකොට අර මනුස්සයා බඩගින්නට මේ වඳුරට ගහලා මරලා කන්න. පැනනලු එක පහට ගහකට පැනනලු පැනලා බලනකොට මේ ඔළුවට ගහලා හොඳට මේකක්. උඩට ගිහලා බලාගෙන කල්පනා කරාලු දැන් මියාකා දැන් දවස් හතක් කරද කන්න නැතු ගොඩ. allele ඊටි දැන් ගොඩ ගත්තා. දැන් මේ ගැහුවේ මේ ගොඩ දාපු වඳුරා මරාන කන්න. ඒකෙන් ලේ වැටෙනවා. ඉතින් කල්පනා කරාලු මමත් මැරෙනවා කහදළු එකත් මැරෙනවා ඊට පස්සේ කොළු මම දැන් මෙතෙල්ල ගමට යනකම් යන්නම් අහින් ගහට මගේ ලේ වැටෙන පාරතිකේ ගිහිල්ලාම ගම හොයාගනින් කියලා අර මංසර පාර පින්නවලු නැත්තම් මංස ගැලීමේ දසන වෙනවනේ ඒව කරලා තමයි උන්වහන්සේ ඉගෙන ගත්තේ මේ ලෝකේ කාටරි උදව් කරන එකක් ඔළුවට ගහනවා ගහනවා එහෙම කරලා නැති කෙනෙක් ඉන්නවනම් කතා කරා ඒ දේතියෙදිත් මේ ලෝක සත්‍යයේ දුක තීරුම් අරගෙන ඒ කටයුතු කරන්න ඒ කල්යාණ මිත්‍යා තුල තියෙන ඒ ඉවසන ඉවසිල්ල අපි මේ අම්මලා තාත්තලාත් ගුරුවරුත් හරියට පශ්චත්තාප වෙනවා තමයි මෙච්චර ලීවලි මාසලින් හදපු දරුවෝ තමන් ඕන විදිහට කටයුතු කරන්නේ ගුරු රිගෙන්වට කරගන්නේ නැහැ කියලා. බුදුහාමුදුර විතර ඒ දුක විතර නැහැ. ජාතක කතාවල ඉඳලම ඒ දුක විඳලා නැහැ. ඒ විඳපු උන්වහන්සේ ඒක පෙන්නන කල්යාණ මිත්‍ර ගුණයක් විදියට. ඒක manussත්වයේ ඉක්මවලගේ අදිෂ්ඨාන ශක්තිය. ඒක දෙයියෙකුට හිතන්නත් බෑ, බ්‍රහ්මයෙකුට හිතන්නත් බෑ, මිත්‍යා දෘෂ්ටියෙකුට හිතන්නත් බෑ. ඉතින් එහෙව් කල්යාණ මිත්‍රෝ නිසා නෙවෙයිද අපිට මේ අවුරුදු 2600ක් පරණ ධර්මයේ අද බෙවෙනකොට අවිල්ල තියෙන්නේ. පුදුමාකාර ඉවසිල්ලක් මෙතනදී. අද අපිට මේ තැටියක තියලා පූජා රත්තරන් බඳ රිදී බන්දේසික තියලා පූජා කරපේ ඔක්කොගේ හම්බෙලා තියෙන්නේ. හිතනවාද කවුරු හරි මේ මේ බ්‍රහ්මයාගේ ඉන්ද්‍රජාලයක් මොකක් හරි කියලා නෑ ලී මස් වලින් මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර බව තියේදී ඒව හොයන්නේ නැතුව අපි රත්තරන් රෙදි මුතුමැණික් හොයන්න ගිහිලා මිනිස්සුත් එක්ක ගහ බැනගෙන මේ කරන නාඩගම මේ සති ආදී සතිපට්ඨාන ආදී දෙයක් හොයන්න යනකොට ඒක අපිට මේ ගෙනලා පුදපු කල්යාණ මිත්‍ර પરම්පරාව දිහත් බලනකොට පිට මේ අපි මේ කරගෙන යන වැඩේ වෙනමම දෘෂ්ටි කෝණකින් බලන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි මේ වගේ කෙවල් දොරවල් පැත්තක දාලා සිල්ලුතුන් එකතු වෙලා සිල්ලුතුන් එකතු වෙලා මේ විදිහට සංවිධානයක් වුණොත් අපිට මේකට වෙලාවක් හම්බ වෙනවා. නෑ අද මෙහි නොහිටියා නම් හිතන්න ගෙදර කොහෙද ඉන්නේ කියලා. ඒ වගේ වෙලාවක අපිට හිතේද පුළුවන් වෙයිද මෙවැනි කල්පනාවක් හිතේ ඇති කරන මේ හිතේ ගැඹුරුම පැත්තෙන් මානව දයාව කියන එකයි. සත්පුරුෂයෙක් කියන එක අඳුරගන්න අපේ ගෙදර ෆොටෝ එකක් හරි සද්දයක් හරි ගඳක් හරි රසක් හරි පහසක් හරි මොකක්වත්ම නැහැනේ ගෙදර තියෙන්නේ කාමෙමනේ කටපුරෝපම් බඩපුරෝපම් ඇහැපුරෝපම් දිවපුරෝපම් ඕක තමයි දිගට තියෙන්නේ කවදාකත් මේ සල්ලා කල්යාණ සද්ධර්මය සත්පුරුෂ ධර්මයේ හුලඟකවත් නැහැ ඒක නිසා තීරුම් අර ගන්න ඕනේ අපේ අපි බහුකාර්ය ධර්ම මොකද්ද කියලා දැනගත්තොත් අපි නොදැනගත්තට නිකන් සාමාන්‍ය තින්ගලෙන් කියනවා උගල ගෙවල් වල ඉඳගෙන මහා වැඩ කරනවා মালටි ටාස්කින් කරනවා අලි ප්‍රාජකාරී කරනවා කියලා බයිලා කෙලියට වැඩේ යන්නේ කැලේ. උගලිතානින්නේ අපි තමයි රට කොරෝන කරාලහමි බබාහමි කියලා. බලනකොට පේනවා වෙනමම පැත්තක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ඉල්ලගෙන පරිප්පු කෑවට දත් ධර්මයේ තියෙන වෙනම තැනක. එදාට ආව දවසේ ඒකට සද්ධාව උපදිනවනම් ඒක ගරු කරන්න දන්නවනම් ඒ සද්ධාර්මය ඕගොල්ලන්ට ඉදීවන් දේශික තියලා දෙනවා. ඊට පස්සේ ඒක ගරු කරුවාම එච්චත්. ඒකෙන් එහාට මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය කිනේකට සද්දා මේ බහූපකාර ධර්මය සත්පුරුෂය ලැබිච්චම හම්බ වෙන්නේ නමුත් සත්පුරුෂය අඳුරන්නේ නැතුවට මොනව කරන්නේ? අපිට ඉන්න හරියක් ඉන්න යාළුවෝ අපිට ඉන්න හරියක් ඉන්න උපදේශකයෝ අපිට ඉන්න හරියක් තියෙන හැම කෙනාම ආර්ථික විශේෂඥයෝ දේශපාලන විශේෂඥයෝ සමාජික විශේෂඥ උන්ට එකෙකුටවත් සද්ධර්මයක් නැහැ සත්පුරුෂකමකුත් නැහැ. ඒක දිගේ යන්න ඒ පුදුමාකාර ආම්බයක් මේ සත්පුරුෂෙක් හම්බ වෙන එක. ඇත්තට මේ සත්පුරුෂෝ නැතිකම නිසා නෙවෙයි අපි අඳුරන්නේ නැතිකම. පය හැප්පුණාට මණිකක් පොට්ටේ අහිදලා ගන්නෑ. ඒක වෙන්න පටන් ගත්තට පස්සේ සත්පුරුෂයා දැනගත්තට පස්සේ නැත්නම් ඒ සත්පුරුෂ උපනිශ්‍රය සත්පුරුෂයේ කියාට දෙ ගෙන්න ගියාට පස්සේ ඒ සිදුවෙන ක්‍රියාවලිය සම්පූර්ණ අපි හිතපො නැති පාරක හිතපො නැති ක්‍රමයට අරගෙන යන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ 1913 දී ඒ කියන්නේ ස්වාමීන්චික වයස අවුරුදු 12 දී 13 දී පැවිදි වෙලා ඊට පස්සේ ඒ මාතර ඒ දෙද්දුව දායකයෝ ඒ ස්වාමීන් වහන්සේට මුදලක් එකතු කරලා කොළඹ කොල්ලු පිටියට ගෙනල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ගණන් බැරි. ගණන් සර් ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්නේ. ගණන් කොපි කෙරුවලු ඒ කාලේ. කරගෙන ඔහොම ඉඳගෙන ඉන්න කාට දැන් ඉතින් 1913 හිතනද මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න දායක සභාවක් ඉදිරියපත් වුණා කියනවනේ ඒක ඉතින් හම්බයක් නේ. ඉතින් මේ සඳහන් හරි පිං ඇන්තයි වගේ විකිනීමට දක්ෂයි. අනේ අවුරුදු 3ක් විතර ගෙනගෙන ඉන්නකොට දායක සභාවක් වල සල්ලි නැහැ කියලා වරින් කියනවා. ඉතින් ආපහු මාතර ගියා. ඊට පස්සේ තන අනේ දුප්පත්ලා ඉපදිච්ච කේ හැටි. මේ ගිනිච්ච අධ්‍යාපනයේ මන් දිගට ගිනිච්චනම් අනිවාර්යෙන්ම ඒ වගේ පිං ඇති දක්ෂෙකුට හම්බ වෙනවනේ. නම් ලොකු සංස්කෘතියේ එදා මට හරි ගියා නම් මම දේශපාලන නායකයෙක් වෙන්න ඉඩ ආර්ථික විශේෂඥෙක් වෙන්න තිබුණා. මට වැරදිච්ච නිසා මම පැවි මම ඇවිල්ලා කැලේට ඇවිල්ලා 25ක් හිටියා. මම අද කොච්චර විවේකෙන්ද ඉන්නේ කියලා අහනවා. එදා ඒ වැරදිච්ච වැරදිල්ල මට පෙන්නේ කණින් මිදුපා වගේ කණ්ඩ ගැහුවා වගේ. නමුත් ඒක තමයි වාසනාව කියන්නේ. එදා හරි ගියා නම් මේ මහානකමක් නැහැ. මේ මොකක්වත් නැහැ මාන්නක්කාරකමක්. තණ්හාවකට යට වෙනවා. ඒ නිසා ධර්මයේ යනකොට කල්යාණ මිත්‍ර හම්බෙච්චාම අපිට වෙන්නේ අතපය කඩනවා වගේ, තොකක් කරනවා වගේ, කණෙන් මිරිකුවා වගේ. නමුත් ඒ වැටෙන්නේ හොඳ දෝතකට, හොඳ තැනකට. නමුත් ඒ කාමයේ හොයන මිනිහට සන්නා ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන කෙනාට කියන්නේ නැද්ද කී විතරක් දැන් මේ මම අමාරුවට වැටුණා කියලා. ඒ නිසා චිත්ත බේතක් වගේ මේක පේන්නේ. නමුත් මේ කල්යාණ මිත්‍යාගමෙන් සතිය පැත්තෙන් බලනකොට ඒ වෙන සංසිද්ධි ටික සාමාන්‍ය ලෝකේ කෙනෙකුට තේරුම් ගන්න බෑ කොහොමද මේ හේතුඵල ධර්මය සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා කෙනෙක් දැනගන්න ඕනේ අපේ ජීවිතය සතිය හරහා බැලුවොත් සතිපට්ඨානය හරහා බැලුවොත් අපි මෙතෙක් හම්බ කරපු හැම දෙයක්ම අවාසියට ඉස්ලා අපි හිතපු නැති පැත්තකින් හිතපු නැති වෙලාවකට හිතපු නැති ප්‍රමාණයෙන් මේක ලැබෙනවා ලැබුණා ටික දරා ගන්න බැරි කාලකන්නිකමක් අපිට තියෙනවා ධර්මයේ තියෙනවා සත්පුරුෂයෝ ඉන්නවා කියලා දෙන්න තැන් තියෙනවා. අපිට හම්බ කරපු දේ රකින්න තියෙන ආශාව නිසා අපි කොයි වෙලාවෙත් ඉන්නේ gider යන්නේ කොහෙද කියලා බලා ගන්න. අර පුරුදු තැනට වෙන්න අර බලු ගඳ තියෙනකොට බල්ලෝ ඒ ගඳට තියෙනට කැමතිනේ. ඒ වගේ ගිහි ගඳටයි කැමති. මේ සත්පුරුෂයෝ සද්ධර්මයේ තේරෙන්නේ නැහැ. නමුත් එහෙම බනින්න වටින්නේ නැහැ. හැබැයි මේ පිළිසෙට මොකද මම ඉන්දී කියලාවත් නෙවෙයි කොහොම හරි ආවනේ මේක ආරසා කරගන්න නම් ප්‍රතිරූපදේශක වාසික ඉපදිලා මේ ඉන්න පිම්බෙම කියලා තේරුම් ගත්තා වගේ මේ බුදුහාමුදුරෝ කියන්නේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි. කල් සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි. අපිට මේ අහන්න හම්බුනේ මොකක් හරි පෙර පිනකට. හැබැයි මේ හැමදාම නත්තල් නෑ. මේ හම්බ වෙච්ච එක රැකගත්තේ නැත්තම් මේ දියසායන චිත්තයක් හදලා වතුර එක දැම්මම වගේ ඕක හේදිලා යනවා. ඒක රැක ගැනීමට අවශ්‍ය නිසයි මේවා උපකාරක ධර්ම විදියට බහුකාර්ය ධර්ම විදියට සාරිපුත්‍ර සාංශේ තේරුම් කළා තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂයා දැක්කට පස්සේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ Tamange නොදන්නා සතිය නොඑළඹී සිටි සතිය එළඹ සිටියාන ක්ෂණ මාත්‍ර වෙච්ච සතිය අඛණ්ඩ සතියක් වඩපත් වුණා නම් ඒ සතිය සුපතිච්චිත බවටපත් වෙන බව තේරෙනවා නම් ආන්න තේරුම් අරගන්න ඒ ඇසුර සහිත ඒ කල්යාණ මිත්‍යා ළඟ වාසය කිරීම සඳහා නැත්නම් ඒ ඇසුර උපනිශ්‍රී සම්පatti ලබා ගැනීම සඳහා කල්යාණ මිත්‍යා එන්නේ කියලා දීප වැළඳ ගන්න ගැතියක් නැහැ. Taman එහෙට යෙදිලා නතු වෙලා ඒ පැත්තට ඇලිලා ගත කිරීම සඳහා බුදුජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා බිකුමින්ත සූත්‍රයේදී මෙන්න මේ මේ ගති ටික ඇති මේ සාමාන්‍ය දැනුමින් බලලා මෙන්න මේ මේ ගති ටික ඇති මනුස්සයා කල්යාණ මිත්‍යයි කියලා දැනගනි. ඒක බුදුහාමුදුරු කියලා දෙන්න ඕනේ නැත්නම් අපි අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු අපිට උගන්ලා දෙන්නේ තනි පච. එක්කත් ඔක ගන්නල නැහැ. බුදුහාමුදුරු කියනවා පියෝච ගරු භාවනියෝච වත්තංජ වචනක්කමෝ සම්බීරංච කතං කතං කත්තා නොචත්තානේ නියෝජේ. මේ කල්යාණ මිත්‍යාගේ සාමාන්‍ය ස්වරූපය මේකයි. විෝචකරු භාවනයේදී අප්‍රිය පුද්ගලෙක් වෙන්න ඕනේ. හොසදී කරගෙන රොස්පරොස් කියන හොසලඟේ මැස යන බැරි මිනිසෙක් වෙන්න බෑ. ගරු ගරු කියලා කියන්නේ එයා සීලයක් අරසා කරලා වෙන මොකකින්වත් නැහැ. උසස් කුලයකින් හෝ සල්ලි වලින් නෙවෙයි එයා සීලයක් අරසා කරලා එහෙම නැත්නම් කියනවා නම් හික්මීමක් ඇති කරලා කාටවත් පින්නන්න නෙවෙයි එයා කොහොමඩක්වත් මිනිස්යන් අතර උසස් මිනිසෙක් විදියට දැනම ජීවත් වෙනවා. ගරු සත්‍යයට පැත්තලා තියෙන විනයෙන් මිස හික්මීමෙන් මිස ඔය කියන අධ්‍යාපනයෙන් කියන මොකකින්වත් නෙවෙයි. ඒ ගරු తত্ত্বය නැති කරන්න බෑ. මේ වෙනකොටමත් ගරු වෙන්න ඕන. භාවනියයි කියලා කියන්නේ උඹ යන්න ඉස්සෙල්ලා එයා වෙන කෙනෙක්ගෙන් වෙන කෙනෙක්ගේ වෙන කෙනෙකුගේ මෛත්‍රියට ලක් වෙච්ච කෙනෙක් වෙන්න. උඹ පළවෙනි ගෝලයා වෙන්න බෑ. පළවෙනි ගෝලයා වුණොත් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. මේ වෙනකොට භාවනීය පුද්ගලයෙක් කියලා කියන්නේ බොහෝ දෙනාගේ මෛත්‍රිය දැනටමත් ලබන කෙනෙක්. ගරු වෙලා බෑ. ගරු වෙලා මුළු වෙලා බෑ. එයා ගරු බව තමන් හිතෙන් යනකොට වටේ පිරිස හැදිලා තියෙනෝනේ මේ සියලු දෙනාගේම භාවනීය தත්තට කියලා කියන්නේ අනී මේ හොඳයි කියලා මෛත්‍රී වඩන මෛත්‍රිය ලබන කෙනෙක් වෙන්න ඕන. පියෝච ගරු භාවනීයෝච වත්තංච වචනක්කමෝ යා වතපිලිවෙත තමන්ගේ යුතුයකම අපි ඩියුටි කන්සර්න් කියලා කියන්නේ යුතුයකම කිසිම කෙනෙකුට බය නෙවෙයි හැබැයි රාජකාරියක් වගේ දේව කාර්යයක් වගේ කරන. ඒ බද්දින් ආදම් බද්දින් නිදාසෙන්ද හොරට හැංගෙන්නත් නෙවෙයි. රජුරෝ දඬුවම් කරන්න නිසාත් නෙවෙයි. කාටවත් බයනොත් නෙවෙයි. කරන සේවය වත. ඒක පිළිබඳව පුදුමාකාර අපවීමක් තියෙනවා. වචනක් හමෝ මේ කටයුතු කොච්චර කරත් බඳුන් ගන්න. අනුන් ඇවිල්ලා ඕක ඊට වෙඩි මෙහෙම කරන්න තිබුණා නේද? ඇයි මෙහෙම කරන්නේ? ඕක මීට කලින් පටන් ගන්න තිබුණා නේද? මොකද දැන් ඉතින් හැම එකනාම ඇවිල්ලා ඔය යනවට එනවට කොනනවා. මෙයා ඒ දෙහියට අපෙන වචන ඇහුණට කවදාකවත් ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ කියලා කියන්නේ නොසලකා ඉන්නවා කියන එක නෙවෙයි. Taman කරන්න ඕන දේ තියෙනවා කවුරු හරි යහ අදහසක් දුනොත් ක්‍රියාවත් කරනවා. අමනියෝනේ ගොඩක් ලෝකේ ඉන්නේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. පඬිතකම් කියන ඉවට නෑ වුණා වගේ. අනු කියන රළු වචන ඉවසන සුළු ගතියක් තියෙනවා. හැබැයි රළු වචන කියන තැනක තරහ වෙනවා. බුදුජාණන් වහන්සේ සඳහන් කරන බුදු වුණාට පස්සේ මේ දැන් ඊට පස්සේ යන ගැටි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැනේ. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝහි බහුචනෝ මම යුදටවන් ඇති කුසේ දුන්නෙන් විහිදීන ඊතල කාගෙන ඉන්නවා මොකද අතාරකේ තැහක මේ යුද බිමට ගියාට පස්සේ මට බය මං යනවා කැලේට මේ ඊතල වදිනවා කියලා ඊතල වදින්න ඕනේ නැත්නම් හිට මං කැලේ යුද්ධෙට ගියනම් ඊතල තමයි ඒ නිසා ඒ වගේ ඉවසනවා ඒ වගේ තමයි බුදුහාමුදුරණත් මනසෝ අතිවාක්‍ය කියනවා දෙයියට අපේන වචන කතා කරනවා අපි නම් හිතන්නේ මේ බුදුහාමරට වෙන්නමම අධිකාරී බලයක් ඇති කවුරක්වත් කතා කරන්න ඉන්නේ නැහැ කියලා අපි හිතාන හිටියට බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මටත් අතිවාක්‍ය මිනිස්සු කියනවා මම ඒව ගණන් ගන්නෑ දුස්සීලෝයි බෞද්ධනේ බොහෝ දෙනා දුස්සීල නිසා ඒක නිසා හොඳ වැඩ කරන ඇත්තෝ ඔය නිලුම්මල් මේ සමම්මල් වට්ටියක් උඩට වැඩපු ධාතුන් වහන්සේ නමක් වගේ ඔක්කොම රෝසමල් යානාවක් ඉන්නවා නෙවෙයි ඇත්ත පුදුමාකාර ඉවසීමක් වෙසගෙන යන්නේ ලං වෙන්න වෙන්න අසුසි කරන්න කරන්න තේරෙනවා රෝසමල් යානාව කරන විතරක් ඉවසන ඉවසිල්ල හිතා ගන්න බෑ මහා මෙර උසුලනා මිහිකටටත් බැරිය. ඔය පවුලක් කරන මිනිස්සෙක් දික්කසාද වෙන්න හදන මිනිහෙක් ඒව දකින ඒගොල්ලෝ කියනවා අනේ මගේ ඉවසීම නිසා මම මේ මෙහෙමවත් මේ පවුල නතත් කරගෙන ඉන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ ඉවසිලි බුදුහාමුදුරන්ගේ කියන මේ සත්පුරුෂයන්ගේ පැත්තෙන් බලනකොට කිට්ටු කරන්න බෑ. නිසා අපේ ඉවසිල්ල අපි ওই මහා ලෝකයට ගණන් කරන් තියෙන අපේ මාන්නේ වැඩි කම. අපේ මමායනේ වැඩි කරන බුදුරජාණන්සේ මේ ඉවසන්නේ ලාභයට වසත් කාට සම්මානක සිලෝකට මේ සාසනෙ වෙනුවෙන් සද්ධර්මයේ වෙනුවෙන් අවබෝධය වෙනුවෙන් ඒත් බුදුහාමුදුර කෙනෙක් එහෙම ඉවසනවා නම් ඒ බුද්ධත්වයට යන කෙනෙක් ශ්‍රාවකයෙකුට කොච්චරක් මිනිසු දොස් කියනවා ඒ වචනක්ම ගතියෙන් කියන්න පුළුවන් මේ මිනිස්යාගේ ඉවරිස් ඉවතන ගතිය මෝරච්ච ගතිය තලසුණාකම පේන්නේ ඒ වචේ පත්තුත්‍ර දෙන්නේ නැති කම කිසිම වචනයක් කතා කරාට එකට එක කියන්නේ එකට කියපු ගමන් අර අර අමනයාගේ தත්වෙට වැටෙනවා කතා නොකර මුවින් නොබැන නැහැ වුණා වගේ ඉන්නවා ඉතින් අර මිනිස්යා කියනවා මීයා කාට කියලා වැඩන්නේ නැහැ බීඩියලියට වේනා ගායනා වගේ කොච්චර කිව්වත් අහන්නේ කියලා. මේ ඔක්කොම කියන දේ අහගෙන මේ වැඩ කරන්න බෑ. ඉවරේට දුරදක්ම තියෙන එකන යන ගමන යනවා. එතකොට මේ දෙහියට අපෙන වචන ඇහෙන්නේ නැත්නම් පාර වැරදි. දෙහියට අපෙන වචන තියෙද්දි කාගෙන යන්න පුළුවන් නම් ඒක මේ එතන එතන උපේන අත්දැකීමක්. නිසා වත්තංච වචනක්මෝ. ඒ වගේම තමයි කවදාහක්වත් Tamange පිහිට පතාගෙන ආපු කෙනෙක් ශිෂ්‍යෙ කරි කවුරු ශිෂ්‍යාක කද්දාකත් නරක තැනක යොදවන්නේ. තමන්ගේ කාමී සන්තෝෂ කරගන්න, ලාභ සත්කාර උපයා ගන්න, සූරකණ්ඩ අස්ථානේ කවදාකත් යොදවන්නේ. මෙන්න මේ ಗುಣ යම් කිසි කෙනෙක් ගාව තියෙනවා නම් බුදුරජාන්සේ සඳහන් කළා තිනවා එයාව පෛරුපාසනීය කරන්න ගහලා එලෙව්වා. අපිට මේ එලවල දැම්මත් ඒක නෑ ඇසුරු කරන්න කියනවා. එළවලා දානව නෙවෙයි වෙන්නේ. අපි ගිහිල්ලා අපි කල්යාණ මිත්‍යාගෙන් නිකන් උරතල් බලාපොරොත්තු වෙනවා. මට විශේෂයෙන් සලකාවි මට ඉස්සලා මුල්වැවරියම දේවි කෙහෙල් ගෑයි. කෙහෙල් ලැබදී නැත්තම් ඉස්සලා මට වතුර අල්ලාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ කෙනාගෙන් කද්දාකවත් වෙන්නේ නෑ. කල්යාණ මිත්‍යාගෙන් කද්දාකවත් ඒක වෙන්නේ නෑ. සලකන්නේ ඔක්කොටම සමසේ. ඒ නිසා මේ වැඩි අපේක්ෂා කරන එකට පේන්නේ මට හැඳි විට බෙදුවා මට නොසලකා හැරියා කියලා. ඒ ඔක්කොම තම තමන්ගේ මාන්නකාරකම් මිස කල්යාණ මුත්‍රාගේ account එකට ඉව දාන්න යන්න එපා. තමන්ට තියෙන ඵලයන් කියලා කිව්වත් අපිච්ච පණුදමාන ඵලයන් කියලා කිව්වත් ඇසුරු කරන්නයි කියලා. ඉතින් මේ එකක්වත් අපර ওই කියන කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ දැනගෙන හැසිරෙන්න බෑ. මොකකින්ද අපි උරගාලා බලන්නේ? මොකද්ද අපේ උරගාල සතිය? වැඩි වැඩියෙන් සතියට යොමු වෙනවනම් වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට වැඩියෙන් යෙද වෙනවනම් යෙදෙන එක වැඩි වැඩියෙන් සාදු කියලා සමාදන් වෙනවනම් ඒකෙන් තමයි අපිට ප්‍රතිરૂපදේශ වාසයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකෙන් තමයි අපිට සත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් එහෙම ක්‍රියාදාමයක් නැතුව භාවනාවක් නැතුව සතියක් නැතුව ඉන්නේ කෙනා මොකෙන් මනින්නද ඒක නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ සත්පුරුෂයෝ නැහැ හොඳ නැහැ ඉන්න හරියක් ඉන්නේ නරකය එන්න එන්න පිරිනවයි කියලා කියනවනම් ඒකට හේතුව ඒ සත්පුරුෂයා ගැන කියන මේ මිනිස්යා තුල ಗುಣ නැහැ. Taman සත්පුරුෂ ගුණ වඩනවනම් කෙනෙකුට තේරෙනවා ඒක කොච්චර අමාරුද කියලා. ඒක න කවදාහක්වත් ඊට වැඩිය අරිඹුවක් හරි ಗುಣ තියෙන කෙනෙකුගේ නරකක් කතා කරන්නේ. එහෙම අවකැපෙන වචන කතා කරන්නේ Taman කිසිම සත්පුරුෂයෙක් වෙන්න හදන්නේ මට ඔක්කොම සත්පුරුෂයාගේ අනුකම්පා මෛත්‍රී ලැබෙන්න ඕන කියලා හිතනවනම් ඒක රකින්න අපෝ දැන් එන්න කවුරක්වත් නැහැ කිසිම කෙනෙක් ඔක්කොමලා ඉන්නේ ආත්මార్థකාමී මිනිස්සු සත්පුරුෂෝ නැහැ කියලා. ඒ නිසා කියනවා යම් කිසි කෙනෙකුට සත්පුරුෂය දැක ගන්න ඕනේ නම් මේ පියෝචකර භාවනීයෝච කියන ගුණ සත්පුරුෂයා තුළ දකින අතර මම වැඩක් කරනකොට මම කොච්චරක් මුලැමැදාග තුනේදී ප්‍රියමනාපව ඉන්නවද කියලා තමයි බලන්නේ. උදාහරණයක් වශයෙන් කියනොනම් භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට නුරුස්නා ගතියක් එනවනේ අපට. එක්ක මුලදී එනවා එක්ක නැත්නම් මැදදී එනවා එක්ක අගදී එනවා. තමන්න පුළුවන්ද අරමුණේ භාවනා කරනවා. එතකොට හිත පිට යනවා. සාධ්‍යයක් වෙන්න පුළුවන් වේදනාවක් ඉන්න පුළුවන් හිතිවිල. මේකට නුරුස්නාගතියක් පහළ නොකර නැත්තම් හොඳයි. නමුත් දැන් ආවා මේකට නුරුස්නාගතියක් පහළ නොකර ඉති මේ සත්පුරුෂකම මයි ළඟ තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි මේක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. කිසිම කෙනෙකුට භාවනා කරනකොට බාධා නැත්තේ නෑ. නමුත් මේ එන බාධාට වෛර කරනවා කියලා කියන්නේ අසත්පුරුෂකමක් කියලා කියන්නකෝ. තමන් භාවනා කරනකොට මොනම තැනකින් හෝ වේදනාවක් හෝ සද්දයක් හෝ හිතවිල්ලක් ආවට පස්සේ ඒකට වෛර කරනවා නම් ඒකට නුරුස්නා ගති පානවා නම් පළවෙනිම අසපුරුෂකම දෙක තමන්ට දෙස්ති ගන්න. මුදකින් විතර මම මෙතෙන් ආවා මිට වැඩි හොඳ අතෙන්ද ගියා නම් කියලා තමන්ගේ දොස් දකිනවා. ඒත් අසත්පුරුෂකම. එහෙනම් ඒ සද්ද කරන එක්කනගේ දොස් දකිනවා. ඔයාලට කහින් නැතු ඉන්න තිබ්බනේ. සද්ද නොකර ඉන්න තිබ්බනේ. ඒත් අසත්පුරුෂකම. ඉතින් මේ සංවිධානය කරන අය තිබුණානේ මේ කල්ැතුව කියලාම හදන්න පුළුවන් කියලා මේ ලෝකෙ මිනිවැඩිය කෙලින් තියෙන්න එපයි කියලා ඒත් අසප්පුරුෂකම. ඉතින් මේ වේදන අරමුණක කරදරයක් නැතුව යන වෙලාවේදී අපිට සත්පුරුෂ අසත්පුරුෂකම් මනින්න බෑ. කරදරයක් එන්න ඕනේ. අන්නේ කරදරය ආපෙලාවේදී මේ කරදර තිබුණත් නැතත් දෙකේදී මම මනාප මූණකින් නුරුස්නා ගති නැතුව තමයි තමන් චෝදනා කරන නැතුව අනුන්ගේ දොස් දකින්න නැතුව මේ සංවිධාන වලට දොස් කියන්නේ නැතුව මේ වෙච්ච දේ වෙච්ච දේ හැටියට කියන්න පුළුවන් නම් අන්න සත්පුරුෂකම් පටන් ගත්තා. ඒක කරන්න මේ සතිපට්ඨානේ වඩන්න එපාය. භාවනාවකට හිත යොදන්න එපාය. මූල කර්මස්ථානේ අඳුර ගන්න එපාය. අපි දැන් කමඨාන් සුද්ධ කරනකොට සමහර කට්ටිය මේ මට වේදනාව වැඩි, මට හිතවිලි වැඩි, මට අරක වැඩි, මේක වැඩි කිව්වට මේ වෙව්ව අස්සම එව්ව අල්ලපනල්ලේ වැඩි යුතු අරමුණ මේකයි කියලාවත් කියන්න දන්නේ මට සක්මන් කරනකොට හිතවිලි වැඩි. හරි. මේ සක්මන් කරනකොට කොතනද හිත තියන්නේ? කොහොමඩක්වත් හිත තියන්න බැරිකමක් තියෙන නැත්නම් හිතිලි වැඩිකම නිසා හිත තිබිය යුතු වම දකුණ කියනවා නම් අරමුණු ඒකේ හිත අඩුද කියලා මේ මම මේ සක්මනීදි කරන්නේ වම දකුණ වශයෙන් කියලාවත් කියන්නේ නැති තරමටම අසත්පුරුෂයි. ඒක නන භාවනාව හරියන්නේ නැහැ. හරියන්න විදියක් නෑ. මොකද එයා දන්නේ හොඳ පැත්ත ගන්න හැටි. ඒ නිසා භාවනා කරනකොට වැරදි වෙනවා, හිත පිට යනවා. ඒ වෙලාවේදී ඒකට නුරුස්නාගතිය පහළ වෙනවා. ඒක දන්නවනම් අන්න සත්පුරුෂා. මම මේ ලියන්නේ සද්දයට වෛරේ. මම මේ ලියන්නේ හිතවිල්ලට වෛරේ. මම මේ ලියන්නේ වේදනාවට වෛරෙන් කියලා වේදනාව මතුවෙච්ච වෙලාවේදී ඇතිවෙච්ච නුරුස්නාගතිය වෛර හිතකින් නැතුව වාර්තා කරන්න පුළුවන් නම් මේ වේදනාවට සමත් වෛරයක් ආවයි කියලා 100%ක්ම සත්පුරුසයි. මම දන්නේ මම මේව කියනකොට මේ කාරණා වැටේනවද කියලා. ඒක තේරෙන්නේ අනතුරුකදී. නිසා පියෝච ගරු භාවනියෝච කියලා කියන්නේ ඒව කෙරුණයි කියලා සද්දයක් ආවයි කියලා වේදනාවක් ආවයි කියලා හිතලා සීලේ කඩා ගන්න එපා. ඒ මනසට ඉතින්වත් දොස් කියන්න යන්න එපා. ඒ නිසා මම තමයි දොස් කියා ගන්නත් එපා. ඒ හැම දෙයකින්ම වීතික්‍රමණය නොවුනට තමන් තුළ පැහැවෙන නිසා ගරු භාවයක් තියාගන්න ඕනේ. මම කවදා හෝ මෙවැනි සද්දයක් තියෙද්දිත් කවදාරි භාවනා කරන්න ඕනේ. මම කවදා හෝ මේ තරම් වේදනාවීදී සතිය වඩන්න ඕනේ. මම කවදා හරි මේ තරම් හිතවිලිදීදී තියතර මැද සතිය වඩන්න ඕනේ කියලා තමයි ගරුතන් ලීලා සලකලා මට මේක හැකි. මම කරනවා කියන හැකියාව මිස මට භාවනා කරන්න හිතවිලි නැති වෙන්න ඕනේ. වේදනාවක් නැති වෙන්න ඕනේ. හිතවිලි නැති වෙන්න ඕන මොකට යන නිවනක් මේ ලෝකේ. දුක් කරදර නැති ලෝකයක් නේ නිවනක් ඕනේ. ආන්නේ වගේ තමයි පාච්චල් කරගන්න නැතුව. අවචාවට ලක් කරගන්න නැතුව. අව탁සීරු කරන්නේ නැතුව මම වගේ භාවනා කරන කෙනෙක් මේ වගේ කැසට කිවිස්සට මොකට ඒ සතිය කැඩුනයි කියලා චෝදනා කරන්න කියලා ජය ගැනීමේ ගරු භාවයක් Taman තුල එනවනම් දවසින් දවස දවසින් දවස ඒ බුදුමි ස්වාංශ කියනවා Tamanටම තමයි ඉස්සල්ලාම වැටෙන්නේ මෙවට චෝදනා නොකර කඩාගෙන යන ගතිය ඉස්සරහට යන ගතිය එනවනම් පිටායට තේරෙන නිසා Tamanට තේරෙන. ඒකට කියනවා ගරු භාවය කියලා. ඒකට භාවනීය ගතිය තමයි කරන කරන වෙලාවේ බාධාක් ආවට බිම තියන්නේ නැතුව වගකීම් පහර පහර දාන්නේ නැතුව වගකීම දරාන ඉදිරියට යනවනම් කරන කරන එකකින් බුදුන් හරියනවා බුදුන් දිනනවා ධර්මේ හරියනවා තමගේ ප්‍රයත්නේ හරියනවා මිසක කද්දාකවත් මේ මම කරපු වැඩේ වැරදි කියන්නේ නැහැ ඒ නිසා බාධා එනකොට ඉවසාගෙන ඒ බාධා අස්සේ බාධා විනිවිදලා මූල කර්මස්ථානේ දකින්න පුළුවන් මම දවල් කමටහන් සුද්ධ කරන්න පුළුවන් තරම් උත්සාහ කරේ. මූල කර්මස්ථානයේ වශයෙන් ඉදිරියට ආනපානේ දකින්න හෝ පිම්බි මැකිලිම දකින්න යන්න නැති වුණත් මම ඉඳගෙන ඉන්නවා කියන එක දකින්න පුළුවන් නම් මිනිස්සයා ජාම බේරෙයි. ගොඩ. මේ හිතවිලි ආවට මම ඉඳගෙනයි දැන් ඉන්නේ. මට වේදන ආවට මම දැන් ඉඳගෙනයි ඉන්නේ. මට සද්ද ඇහුණට මම ඉඳගෙනයි ඉන්නේ කියන එක දැක ගන්න පුළුවන්. ඒකට සමීපස්ත භාවයේ තියෙනවනම් මේකට කියනවා භාවිත මනසක් කියලා. සක්මන් කරනකොට තිතිවිලි වේදනා සද්ද වෙනවා. ඔබ දන්නවා මම ඉඳගෙන නෙමෙයි දැනින්නේ. මම දැන් සක්මන් කරමින් ඉන්නේ. ඒ බව දන්න තරමට හරියට අපිට සද්දේ හරහා ඉරියව බලන්න පුළුවන් විදිහේ ඉරියව. වේදනා හරහා හිතවිලි හරහා තමන්න තේරෙයි මේ වේදනා හිතවිලි සද්ද කියනවා මේ පිටි වගේ දේවල් නෙවෙයි මාළු දලක් වගේ එකක් ඒක ඇහිදල්ලස්ෙන් ඕන තරම් මූල කර්මත්තානේ දකින්න පුළුවන්. ඒක මේ ඝන බහල දෙයක් ඒක ආපු ගමන් ඔලුව පාත් කරන බය වෙලා වැටෙන්නේ කෙලෙස් සමාදන් වෙන කෙනා. කෙලෙස් වලට පණ දෙන කෙනා. බුදුහාමුදුරු කියන්නේ ඕක දැලක් වගේ හිතවිලියට හිතවිලි අස්සින් අතරින් පතරින් ඇවිදින බව දකින්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දකින්න පුළුවන්. එතකොට භාවිත මනස ගරු භාවනීය මනසක් ඇති වෙනවා. වත්තංච වචනක්කමෝ වත මොකද්ද අපිට මෙතන තියෙන කාලසටහන කරන්නේ? කණ්ඩ දෙනවා, බුදියන්න දෙනවා, ඔක්කොම කරලා දෙන්න ආශා කරලා තිනවා. ඔබේ වත මොකද්ද? ඔය තියෙන කාලසටහන කරපන්. ඕනෙම කාලසටහන. අවුරුදු තුනකට එක දිගට ගියා නම් කවදාකවත් අරදින්නේ නරක වැඩක් හරි කමන්නේ පිළිවෙලට කරන්න කවදාකවත් අරදින්නේ. හිතන්න එපා මේ මේ එක සැරයක් සතිමත් වෙලා කරන දෙයක් නෙවෙයි ඉතින් ඒ සතිමත් භාවයේ ආනාපානී ආස්වාද ප්‍රසවාසෝ ලක්ෂ වාරයක් කරනකොට ඉන්නේ ඇබ්බැහිය කියලා එකක් තියෙනවනේ ගොනුව කියලා එකක් පුරුද්ද ඒකෙන් තමයි නිවන් දකින්නේ. ඒක සැරයක් මහා ආලෝකයක් දැක්කයි කියලා මොනම ගණනක්වත් නැත්තේ. ඒ ආලෝකය දකින්න ඕන ලක්ෂ වාරයක්. කම්පන චංචල දැක්කම ඊට සැරයක් දැක්කට මොකක්වත් ඒක වටනවා. ඒක නැවත නැවත දකින්න ඕනේ. එතකොට තමයි පණිවිඩයම නිසා අපට වෙලා තියෙන මොනම දෙයක්වත් එක දිගට කරගෙන යන්න බෑ. අපි ඉසේකක් වුණ කොට මාරු කරනවා වගේ ගුරුවරු මාරු කරනවා, කමඨාන මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා, අතන යනවා මෙතන යනවා කවදාකවත් එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරි කඩිගායක් තියෙනවා. ඒක නා ළඟ කවදාකවත් ධර්මයක් එකතු වෙන්නේ නැහැ. මේ ගිහමද බුදුහමදුර අතර දාලා ගියේ මට නම් හොඳට සතියේ තියේ ස්වාමීන් වහන්සේ මට හොඳට සමාධිය හිතේ කිමිකාල නදී තීරේ අඹවණේට ගියොත් කියලා මේ මේ සජීවි gediye පිටින් ඉන්න බුදුහමරෝ පැත්තක දාලා යනවා. ඒ නිසා අපි තියෙන චපලකම කදාකත් එක දිගට කරන එක වත් වත කියලා කියන්නේ දිනචර්යා අපේ වත හිල් වෙලා තියෙන්නේ. ඒකට දිගට වැඩක් කරන්න බෑ. වත හිල් වුණාම චපලයි. ඕනම වීර චරිතයක් කියවන්න. ඕනම තැනක ජයග්‍රහණය කරපු මිනිහෙක් කියවන්නේ මේ මනුස්සයා එකම දේ නැවත නැවත කරලා තියෙනවා. මනුස්සයා අනිකයට වැඩි දුක් කරා ගිහිල්ලා තියෙනවා කතා කරන්නේ. ගත්ත දේ දිගට කරගෙන යන මනුස්සයා අන්තිමට ලෝකයා වැද වැද වැටෙනවා. අපි ළඟ තියෙනවනම් අද අපට මේ ධර්මයක හිටින් නැති ගතිය අපිට එක දිගට යමක් කරගන්න බැරි ගතිය. ඒක නිසා ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. නිත්‍ය නිත්‍ය යෙදුම. ඒ නිත්‍ය යෙදුමක යෙදුනොත් මහ පොළොවත් හොල්ලන්න පුළුවන්. මහ පොළොව රත්තිබෝ මහ පොළොව හොල්ලන්න පුළුවන්. එහෙමයි මහ බෝතන් වහන්සේ ගන්න ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය එකම දේ කියලා ඕනම කෙනෙක් දන්නවා මන්ත්‍රයක් 108ක් මතුරලා 108 108 මතුරනකොට මන්ත්‍රයෙන් ඕන වැඩක් කරන්න පුළුවන්. එකම දේ නැවත නැවත කරනකොට වශී කරගන්න පුළුවන් ඕනෙම දෙයක්. අපේ තියෙන චපලකම, එක ඉරියව්වක ඉන්න බෑ. එක හරමුණක් ඇසුරු කරන්න බෑ. එක විදියට එක වේල දාන ටික කන්න බෑ. එකම පුටුවක ඉන්න බෑ. ඔක්කොම වෙනස් කරනවා. මේ කවුරු නිසාද? මේ ජාත්‍යන්තර කොම්පැනි එක එක කුණු හර පහද හදා ටෙලිවිෂන් එකේම උයි රේඩියෝ එකේම උයි පත්තරෙම අපිට වක් කරනවා අලුත් අලුත් දේවල්. ඉතින් අපේ වැඩේම ඒ දේවල් පිටිපස්සේ යනවා. සාප්පුවකට ගියාම සබන් කියන්න බෑන සමන් ಜಾති කීයක් තියෙනවද? සබන් නෙවෙයි ඕන කරලා තියෙන අහවල් බ්‍රෑන්ඩ් එක දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව මාරු කරගෙන ඉන්නකොට තක්ක මාරු කරගෙන ඉන්නවා මිසක් අපිට මේ වතක් කරගෙන එක පිළිවට අහිංසකව ලද දේෙන් සතුටුලා යන්නේක දන්නේ නැත්තම් කිසිම තැනක සමාජිකත්වයක් නැහැ. ඒක වචනක්කම කියලා අපි හිතන අපි හරියට ඉවසනවායි කියලා. මම මේ සීදී නසා ගන්නට තන වඩනවා මට මේ වෙලා තියෙන දේවල් අනුව බලනකොට මට මේ মালටි ටාස්කින් කියනවා මට වැඩ බහුලයි යුතුයකම් බහුලයි පොයි බොරු ඔක්කොම බොරු ඒ මොකද සතිය වඩන මනුස්සයට එnde end end end වැඩි රුස්සක් වැඩ කරන්න පුළුවන් අසතියින් ඉන්න මනුස්සයට වැඩිය පැය 18ක් වැඩ කරන මනුස්සෙක් හිටන්නේ ඒ මනුස්සයා දවස් සංවිධානය කළ සතියෙන් වැඩ කරනවා නම් ওই පැය 18 වැඩ 17න් පැහැදිලිවම ඉවර කරතයි මොකද සතියට හොඳට චිත්‍රය ලොකුවට පේනවා. එතකොට මේ ක්‍රොස් කටයත් අද්දාගන්න තු නටන්නේ කරගෙන යන්න පුළුවන්. මම රසාවට යන්න ඉස්සලා සතිය පිටවල තිබ්බේ. ඒක ලාවට. අවුරුදු 6ක් මම රසාව කළා. හැම අවුරුද්දෙන් පඩිය දෙකුණ වුණා. අන්තිමට එනකොට මුළු කම්පැනිම වැඩ මට බාර දීලා සම්පූර්ණ මම ජාත්‍යන්තර වැඩයි ඔක්කොම කරගෙන හිටියා. ඒත් මගේ දවසේ මට තව ඕන මම PhD එකකටත් මම ඒ දවස්වල මහන්සි වුණා. කම්පියුටර් කියන තීරය එක අතරම ගන්න අතර වුණා. ඒක මොකද මේ ඔය කට්ටිය කියනවා මේ එක වැඩක් කරනකොට අනිකට අතාරින්න ඕනේ කියලා. ඒ ඔක්කොමලා ශරීර හොරු බුබ්බඩේ වම්මැලි. එකෙකුට ඔක්ක සතිය දන්නේ නැහැ. උන් මේ මනුස්ස මලස් එක මනුස්ස කයක තියෙන හැකියාව දන්නේ නැහැ. ඒ නිසා ඒක බොහොම විතර මල්ලා කරනවා. ඒ කටයුතු කරන්න හදනවා. ඒ ඉවසන්නේ නැහැ. මේ පොඩ්ඩක් දැන් අපි නිකන් මේකට උපහාසයක් වශයෙන් එහෙම නැත්නම් හිතවදින විදිහට කියනවා මේ අම්මා කෙනෙක් දරුවෙක් වදනකොට කොච්චර විඳවනවද කියන්න මේ ප්‍රසව වේදනාවේදී මේ මధుරයක් කරනකොට භාවනා කරනකොට මැරෙන්න කතා කරනවා තව ඊගාව දරුවව දැන්න වැඩ කරනකොට ප්‍රශ්නයක් නැහැ. ඒකටත් හටවනවා. ඒව ගැන කතාවක් නැහැ නේ. එක දරුවෙක් වදනකොට ඇට 17ක් එකතර කඩනකොට වේදනාව වෙනවයි කියලා මැනලා තියෙනවා. මේ භාවනා කරනකොට මధుරෙක් වහනකොට යුද්ධ. හරියට මේ දුක දැකලා නැති මේ කුමාර කුමාරිකාව. මේ වටිනාම Tamanda බහුකාර්ය ධර්මයේ තියෙනකොට මේ කැස්සක් කිමිසක් ආවම චෝදනා. අර කාමයට ගියාට පස්සේ මොන චෝදනාවක් නැහැ. කොච්චර චපලද කියලා බලන්න මේ ධර්මයේ පැත්තෙන් බලනකොට අපි මේ වචින දෙයකට තියෙන ඉවසන ගතිය සහ නොවටිනා දෙයකට තියෙන ඉවසන ගතිය බලනකොට මේ පෙන්වන්න පුළුවන් දෙයක්. එනිසා ඉවසන සුබ ගතිය කාට හරි තියෙනවයි කියලා කියනනම් ඒක නිකන් හුරතලයක් විතරයි. ඒක දැනගන්න ඕන නම් බුදුහාමතුරු දුෂ්කර ක්‍රියා කරනට ඉවසපු හැටි, මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉවසපු හැටි, සාරිපුත්තු සාංශي අපිට මේ ධර්මයේ මේ වෙනකන් 2600ක් පවසින් පවත්න්න මේ වගේ දේශනා කරනකොට ඉවසලා කටයුතු කරපු හැටි නොතිබුණා නම් හිතනවද මේ බාහිර ලෝකෙ මෙච්චර බුද්ධාගම විනාශ කරන්න හදද්දී මේ ශාසනයක් ඉතුරුයි කියලා. හිතනවද මේ අපි මේ රැකගෙන ඉන්නේ කියලා නෑ ඒව බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය. චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා මේ හදපු හැදිල්ලට මොකාටවත් කඩන්න බෑ. ඒ නිසා අපි මේ ඉවසනවා තමයි. නමුත් මේ වගේ දහස් ගුණයක් ඉවසන්නේ. ඒවසන්න ඕන කරලා තියෙන මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට නෙවෙයි සතිය වඩන්නයි සති වෙනකොට මොන දියාවත් අත නැර ඉදිරියට යන්නයි ඒකට තමයි තියෙනවා Taman තුල සත්පුරුෂ ධර්ම වැඩෙන හැටි මං ඉස්සර පුංචි සද්දවලට චෝදනා කරා දැන් මට පුංචි සද්දවල තියෙන භාවනා කරතයි මට ඉතල පුංචි වේදනාවලත් මං චෝදනාවක්. දැන් මට ලොකු වේදනාවක් තියෙද්දි භාවනා කරතයි. මට මට හිත පුංචි හිතවිල්ලක් ආවත් මට ඉතල කැඩුනයි කියන. දැන් නැහැ. ආනික වැඩෙනවා නම් මතක තියාගන්න මේ උරගගා තමයි බලන්නේ. දුක්ඛ සත්‍යයටයි කිට්ටු වෙන්නේ. සත්පුරුෂ ධර්මයි වැඩේ. ඒක මේ ආත්ම නිෂේධනයක්වත් නෝන්ජල්කමක්වත් වැරද්ද බාර ගැනීමක්වත් ඒ බුද්ධ ආදී උතුම්වන්සලා පෙන්වන්නේ ඒකයි. ඒ නිසා වචනක්‍රම විවසන ගතිය අපි ළඟ තව ගොඩාක් වඩන්න ඒ වගේම කවදාකවත් මේ බහා ආධ්‍යාත්මික ගමනේදී තමන්ගේ පිහිට හොයාගෙන හෝ තමන්ගේ මිත්‍සත්ත්වය හොයාගෙන ආපු කිසි කෙනෙක් නොමගරින්න එපා. පරදොල මේ තමන්ගේ කාම ආසාවල් ඉෂ්ට කරගන්න ද්වේෂයට මෝහයට අගතිගාමි වෙන්න එපා. ඔක්කොටම සමසේ සලකන්න. එකමවක් තමන්ගේ දරුවන්ට සලකන්න වගේ මේ නොචත්තානි නියෝජේ Tamanට හිරිහැර කරපු එක්කනයි කියලා හෝ ලාභ සත්කාර දුන්න එක්කනයි කියලා වෙනසක් නැතුව සමසේ සලකන්න. මේ ගති අපි කරන්නේ මම නැවතත් කියනවා. ලාභයට සත්කාර නෙවෙයි සත්‍ය වඩන්න. සත්‍ය වැඩිීමේ අදහසෙන් සත්පුරුෂ සංසේවණය වෙනවායි කියලා කියන්නේ කරනවා කියන්නේ බුද්ධ ආදී උත්තරනාසලගේ ಗುಣ ටික අරගෙන සාරිපුත්‍ර සාංශලගේ ಗುಣ ටික අරගෙන මම මේ අරමුණට බාධාවක් ආවත් ප්‍රිය භාවයේ මයි ළඟ තියනවාද මම ගරු ධර්ම සීලය මොනම හේතුවක් නිසා පාවදෙන තුක් කරනවද ඉන්නෙන් දීක වැඩෙනවද එගේම වතපිලිවත වෙනුවෙන් මොනම දෙයක් හරි කමන්නේ මම බාරගත්තනම් මේ විවස්ථාව මම කඩන්න නැතුව කරනවා ඒ මොන දෙයක් ආවත් මම චෝදනා කරන්න යන්නේ කවුරු චෝදනා කරත් හිටනර කරගන්නෙත් නැහැ කලීතු වත ටික කරනවායි කියලා කියනවනම් මේ රජුන්ට බය කරන එකක් නෙවෙයි ආදායම්පත් දෙන්න නිදහස් වෙන්න කරන එක නෙවෙයි සත්‍ය වඩන්න මේ දෙක. මේකට බුදුහාමරංගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියනවා. බුදුහාමර අපිව අම්බනවා. අපේ චරිතයට අත දාලා මැටි ටිකක් අරගෙන කලයක් අඹන්නා වගේ අඹනවා. ඒ මොකක් නිසාද? අපේ තියෙන අහිංසකම අපි බුදුන් සරණ යන ගතිය නිසා. ධර්මයේ සරණ යන ගතිය නිසා, සංඝයා සරණ යන ගතිය නිසා. ඒ නිසා අපි අකමැති වුණත් මේ අපේ තියෙන manussත්වය අරගෙන බුදුරජාණන් මේ අඹල දෙන්නේ අපි ඒකට ඒ තරම්ම ශද්ධාවෙන් යෙදিলা කටයුතු කරන නිසා. මම මේකයි කියන්නේ අපේ අම්මලාට තාත්තලාට මේ වාසනාව තිබුණේ නැහැ. අත්තම්මලට මුත්තම්මලාට තිබුණෙත් නැහැ. ඒ එළිවිලා තිබුණේ නැහැ මේක. තිබුණා නම් හොඳලා අපිට වැඩි පිංගේ තියෙන්නේ නැති. අද අපිට ලැබිලා තිනවා. ඒක නිසා මේ ගත්ත වැඩපිළිවෙල ඉදිරියට යනකොට මේ කවුරුත් කිව්වට හරියි කවුරුත් දෙන්න ලකුණු වලට නෙමෙයි. මේ කොයි කොයි දහං ගැටේ දාලා හෝ සතිය වැඩෙනවනම් මම දැන් මෙතන කියන එක වැඩෙනවනම් මේ ආරම්භයේදී Tamanට මෙච්චර ಗುಣ කන්නකට Taman ඔළුව දාලා ඉන්න බව තේරෙන්නේ නැහැ. සද්ධාවෙන් කරන්න. කරගෙන කරන යන දවසක Tamanට තේරෙයි ඒ ටික ටික ටික ටික ආයෝජනය කරපු දේවල් පස්සේ ගොනු වෙලා එනකොට තමන්ට හිතා ගන්න බැරි ආනිසංස රාශියක් ලැබෙනවා. නිසා මුලදී සද්ධාවෙන් ඒ අත්ණ්ඩේ වල කියලා දීලා යොදවන්න ඕන. සීකට හමාර කරනකොට එකිනෙ දෙනකොට තේරෙනවා. අපි බලන්න ඕනේ අන්නේ එකනක් දෙන්නට එකතු වෙලා ඒ සත්පුරුෂයන් යම් ආදර්ශයක් ජීවිත ආදර්ශයක් අපේ ඉස්රායිල් පෙන්ලා තිබ්බනම් ඒ ඇත්ත වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම සහ ඒ ඇත්ත ඇසුරු කරනවා කියලා අපි කරන්නේ මොකද්ද? ඒ සත්පුරුෂ ගුණ ධර්ම ටික තව තවත් වඩන එකයි. වන්නකොට එවැනි ගුණ ධර්ම වඩන තව කවුරු අපි ඉන්න සමාජයේ ඉන්නවද කියලා යාට හොඳටම තේරෙනවා. අපි ඌසින් බලන්නෙත් නෑ, නම්බුකාරකමෙන් බලන්නෙත් නෑ, සල්ලි වලින් බලන්නෙත් නෑ. තව මේ ගුණ ධර්ම වඩන තව කවුද මේ සමාජයේ ඉන්නේ? ඒ නිසා සත්‍යමත් කෙනා තව සමාජයකට ගිය ගමන් බලන්නේ තවත් සත්‍යමත් කවුද ඉන්නේ කියලා. ඒක නිකන් ලේ නෑකමක් වගේ ආවුනා. ඕනෙම සත්‍යමත් පුද්ගලයෙකුට නොබෝ වෙලාවකින් මේ පිරිසෙම ඉන්න වඩාත්ම සතුටුමත් කෙනා තේරෙනවා. මොකද තමන් වඩලා තියෙන නිසා. ඔය කවුරු මොන මොන අන්දමේ අනහැරපෑවත් වෙන පුම්බන්න හැදුවත් අන්න එවැනි සතුටුමත් පුද්ගලයන් අද ලෝකේ ඉන්න කටි ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ. එකිනෙකා දැකලත් නැහැ. හැබැයි පුදුම සම්බන්ධයක් තියෙන නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අපි රට රාජ්‍ය වල හැතැම්ම දහස් ගණන් ඈත ජීවත් වුණත් සතිය වඩන තාක්කල් අපි ධර්ම ඥාතින් බවට පත් වෙනවා. අපි එකම බුදුහාමුදුරන්ගේ ධර්ම ඥාති බවටපත් වෙනවා. ඒ සඳහා අපි හැම කෙනෙකුටම සමාන වගකීමක් තියෙනවා. අරයට වැඩි අරයට අඩුයි මට අඩුවෙන් ලැබිලා තියෙනවා මේක නැහැ. ඒක නිසා මේ සත්පුරුෂ ගුණ සීපත් කරලා Taman තුල මේ සත්පුරුෂ ධර්ම අබමල් රේණුක ධර්මකින් හෝ වැඩෙනවනම් වටිනම දේ තමයි ආදන්නම ප්‍රයෝජනීය තමයි Tamanට ළඟ ඉන්න සත්පුරුෂෝ පේන්න පටන් තමන්ගේ සත්පුරුෂයන්ම වැඩෙන්න වැඩෙන්න සත්පුරුෂෝ පේන්න පටන් අර ගන්නවා ඇස්සත්තෝ ඇස්සත්තක්ම දකිති කියන විදිහට. ඒ නිසා අපි වැඩ පටන් ගත්ත පිසක් කියලා හිතා ගන්නවා. අපි තින්නා මේ පටන් ගන්න නෙමෙයි. පටන් අරන් තියෙන්නේ. අන්න ඒක අල්ලගත්ත කටයුත්ත මේකට කියනවා ගත්ත බර බිම නොදවා ඉදිරියට ගෙන යාම පග්ගහිත විරිය කියලා කියනවා. අන්නේ විරිය ඉදිරියට කරගෙන යන්න සත්පුරුෂයන්ගේ මේ සත්පුරුෂ ධර්ම තේරුම් අරගෙන තව තවත් අඛණ්ඩව දිගට කරගෙන යන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් කාට කාටත් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සිල් දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා